බුද්ධ සම්පාදන පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවකට මුළුදී ගත කරන වේලාවක් එහෙම නැත්නම් නේවාසිකව භාවනා කරන වේලාවක්. ඉතින් මේ විදිහට නේවාසිකව අපි ඒ සඳහාම කාලය ගත කරනකොට අපිට ඒ සූත්‍ර පිටකයේ හැටියට භික්ෂු කියන නමට ගැලපෙනවා අපි. අපි සංසාරයේ බය දක්නා වූ පිරිසක් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන පිරිසක් වශයෙන්. ඒ නිසා අපි ඒ භික්ෂූන් වහන්සේලාට කැප දේවල් සෑහෙන පිරිසක් කැපයි. මොකද අපිත් ඒකටම තමයි ඉඳලා ගත කරන්නේ. එතකොට ඒකේ මේ වැඩේ යෙදී ඉන්න තාක්කල් ස්ත්‍රී පුරුෂ භාවයක් පැවිදි උපවිදි භාවයක් නැහැ. අපි යෙදී ගත කරනවා. ඉතින් එහෙම ගත කරනකොට ගත කරන අපි ඒකට භාජනය වෙලා ඉන්න පාත්‍ර ජනතාව වෙන අපිත් දැනගන්න ඕනේ ඒක පුළුවන් තරම් කාලය උපරිම වශයෙන් ප්‍රයෝජන ගන්න. ඒ උපරිම ප්‍රයෝජන ගැනීමට සරුවචනාන්තේ සඳහන් කරන්නේ අනුග්‍රහ කරනවා කියන මේකට සැප කරුණු එලවා දීම නැත්නම් සප්පාය කරුණු එලවා දීම එහෙම නැත්නම් ආසන්න කාරණා වැඩේට අවශ්‍ය කරන ආසන්න කාරණා ලංකර තැබීම අනුව තමයි අපි අපේ પરමාර්ථයට අනුග්‍රහ කරන්නේ. ඉතින් ඒ අනුව අපි පවත්වපු හැම වැඩමුළුවකම මුලින් මේ විදිහට කොහොමද අපි පිරිසක් වශයෙන් අපේ මේ සාමූහික ප්‍රයත්නයේ සාමූහික ඵලයට අනුග්‍රහ කරන්නේ. අපි කොහොමද පෞද්ගලික වශයෙන් මේකට කරන්නේ කියලා බැලුවොත් ඒ පෞද්ගලික සහ පොදු දෙකටම කළ හැකි කළ යුතු සරුවචනාච අනුමත කරන බලාපොරොත්තු වෙන අනුග්‍රහ පහක් ඒ අනුග්‍රහිත සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් ඒක අපි චාරිත්‍රාක් වශයෙන් වැඩමුළුවේ මුලදී මතක් කරගන්නවා. ඒකෙන් පළවෙනියෙන්ම සරුවචනන්සේ සඳහන් කරන්නේ තමන් ළඟ තියෙන මේ දෘෂ්ටිය ඍජු කරගෙන චේතු විමුක්ති ඵල හෝ ඵල සමාපත්තියට එහෙම නැත්නම් ප්‍රඥා විමුක්ති ඵලයට හෝ ඵල සමාපත්තියට පත්කරනද ඒක අපේක්ෂා කරන කෙනා සීලෙන් අනුග්‍රහ කරන්න ඕන. පළවෙනිම දේ සීලානුගහිතේ. සීලානුගහිතේ කියන එකෙන් අදහස් කරන්නේ අපි ඒකට ගැළපෙන තාලෙට කය වචන දෙක ඉක්ම ගන්න. එහෙම නැත්නම් කයින් වචනෙන් සිදුවිය හැකි වීතික්‍රමණය විය හැකි උල්ලංඝනය විය හැකි සමාජයට අවුලක් ඇති විය හැකි දේවල් නොකරනද තමන් විසින් තමන්ම අදිෂ්ඨානයක් ගන්නවා එහෙම නැත්නම් හික්මීම කියලත් මේකට කියනවා ශික්ෂාව කියන වචනේ සඳහන් කරනවා ඉතින් ඒක ඇත්තටම කියනවා නම් ශිෂ්ටාචාරයේ ඉහළම කෙලවර තමන්ගෙන් සමාජයට බාධාවක් ඇති නොවන එහෙම නැත්නම් තමන්ගෙන් තමන්ගේ ඉදිරි අනාගතයට බාධාවක් ඇති නොවීම පිණිස යම් විදියකට අපි ඉක්මීමක් ඇදබැඳ සබා ගැනීමක් එහෙම නැත්නම් ශික්ෂාවක් ඇති කර ගන්න. මේකට අපි සීල ශික්ෂාව කියනවා. මේක සාරුවච්චන් වහන්සේ අපට යෝජනා කරාට පටවන්නේ. එම් පැටවීමක් හැම ආගමයක තියෙන සාරුවච්චනාංශය යෝජනා කළා නතර වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සීල ශික්ෂාව දෙන එකට අනපනත් කියන්නේ අනක් නැති පනත් කියලා කියනවා. දැන්ස දන්නව අනිවාර්යයෙන් මේක තියෙන්න ඕනේ කියලා. කැමැති කෙනා නිවන කැමති එක්කනා එයා දන්නේ නැති වෙන්න පුළුවන්. ඒතර ඒක බුද්ධ යුතුයකමක් තමයි බුදුරජාණන්තුගේ මේක අවශ්‍යයි කියලා කියන්නේ. හැබැයි අන කරන්නේ. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ තියෙන මේ අනක් නැති පනත ශාසනික සුවඳක් තියෙනවා. හැම කෙනාට විවෘතව කියනවා මේක නැතුව බෑ. කරනවා නොකරනවා කියන එක තමන්ගේ වැඩ. කවුරුත් පටවන දෙයක් නෙවෙයි. අන්න ඒකට එළඹෙන පෙළඹෙන පිරිසට අපි කියනවා දැන් සීල ශික්ෂාට එකඟයි. දැන් තනියතමානී යට හත් පහත් කියලා. ඉතින් ඒකේ බුරුම පඬිස්සාංශ කියන මේක තමයි බෞද්ධ ශිෂ්ටාචාරයේ ඉහෙළම කෙලවර. Taman tamange තියෙන යම් යම් රුචි අචුකම් පාවා දීලා වැඩමුළුවේ ඉන්නා තාක්කල් භාවනාවේ ඉන්නා තාක්කල් පූර්ණ කාලේ වැඩමුළුවේ ගත කරන තාක්කල් පැවිද්ද ඉන්න තාක්කල් යම් යම් දේවල් වලින් හික්මෙනවා. ඒ හික්මෙන දේවල් අපි සීල් සමාදන් කරනකොට උපෝසත අටාංග සීලය සමාදන් කරනකොට අපි ඒක තමයි මේකේ පාදම වශයෙන් ගත්තේ. සතුන් මැරීම, හොරකම් කිරීම, කාමීත්‍යාචාරය කියන ඒ කායික දුස්චරිත තුනෙන් වැළකීමට givis ගන්න. බොරු කේලා මිසචන පරිසවචන කියන සම්පප්පලාප කියන ඒ හතරෙන් ඒවා විචක්‍රමණය නොවෙන්න අපි givis ගන්න. givis ගත්තට පස්සේ විචක්‍රමණය වුණොත් අපි කියනවා සිල් කඩා ගත්තා. එහෙම නැත්නම් ශික්ෂාපද බින්දයි කියලා. ඊට පස්සේ අපි ඔක්කොම පැත්තක දාලා ඒක හදලා තමයි ආයෙ භාවනාවට පහි. අන්න මේ විදිහට මේ සීල ශික්ෂාව කෙරෙනවා නම් යෝගාවචරයෙන් අතරින් ඒ යෝගාවචර සමිතියම නිවන් දැක්කයි කියලා කියන්නේ. ඒ සමිතිය ඊට වැඩිය නිවනක් ගන්න බෑ. ඔක්කොමලා සීලේ රකින්න නම් ඒ සමිතිය, ඒ සමාගම, ඒ පරිශදය, දේව පරිශදයක්, බ්‍රහ්ම පරිශදයක්, භික්ෂු පරිශදයක්, ආර්ය පරිශදයක් බාටපත් වෙනවා. ඒ නිසා රාජ්‍යයක නම් අවශ්‍ය කරන අපිට සීලෙ පමණයි පොදුවේ සමාජයට. නමුත් ඒක මදි කෙනෙකුට නිවන් දකින්න. එයාට අවශ්‍ය කරනවා ඊට පස්සේ සුතානුග්ගහිතේ. සීලෙන් සීමා වෙලා, හික්මිලා, සීතල වෙලා, හැදිලා, හැදිච්චකම කියලා මේකට කියන්නේ. ඊට පස්සේ සුතානුග්ගහ. ඊට පස්සේ සුතානුග්ගහිතෙන් කියලා දෙනවා මේ මූලික සීලයට පෙළ ගැහුනට පස්සේ මෙන්න මේ මේ කරුණු දැනගත්තොත් අඩු ගානේ නිවන් දැක්කේ නැත්නම් මේ සත්‍ය ආරසා කරන්න පුළුවන්. සත්‍යානුරක්ෂණය කියලා කියනවා ඒක. ඒ නිසා අපි ඉගෙන ගන්න ධර්මයේ පිළිබඳ ඉගෙන ගන්න හැම වෙලාවම අපි ශාසනයේ යම් ප්‍රමාණයකට සුතමේ වශයෙන් හෝ අරසා කිරීමේ සබලුන් වශයෙන් අපි ඉගෙන ගන්න. ඒකට සුතමේ ඥාණය අවශ්‍යයි. ඒ සුතමේ ඥාණය නිසා මේක අවුරුදු 2600ක් අප වෙනකන් ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තියෙන හැම කෙනෙක්ම පුළුවන් තරම් ඒක ඒ සුතමේ ඥාණය ලබාගෙන ඒ සුතමේ ඥාණය තමන්ගේ අවබෝධයටත් අවශ්‍යයි. මේ ශාසනය රැකෙන්න එපායි. නිසා සත්‍යානුරක්ෂණයක් මේකේ සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒ තමන් සීලයක පිළිట్లా ලබාගත්ත මේ සුත්තමේ ඥානය බොහෝ විට දිට්ඨියක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒක නොවීම පිණිස සාකච්ඡාවට දාලා ගන්න ඕනේ. මේ මම අහපු දේ මම රකින්න මේ සීලය ඔබතුමන්ලා අපිත් එක්ක සමගිය භාවනා කරන අනික් අය පිළිගන්නවද? එහෙම නැත්නම් මම මේ අනමිතියක් කරේ තියාගෙන ඉන්නවද? එතකොට අපිට අපි කරන දේ සංසන්දනය කරලා බලන්න, ගැටලා බලන්න පුළුවන් ඉන්නේ අපිත් එක තව සිල් රකින්න කෙනෙක් තමයි. අපිත් එක තව සූතේ වඩන කෙනෙක් තමයි. ඊට පස්සේ අපි ඒකට කරන ආරාධනාව තමයි විවුර්ත සාකච්ඡාවට අපි යන්නේ. විවුර්ත සාකච්ඡාට ගිහලා කියනවා මම මෙන්න මේකයි සීලය කියලා අදහස් කරන්නේ. මෙන්න මෙහෙමයි මට වෙන්නේ. සීලේ නිසා මට මේ මේ දේවල් වෙලා තියෙනවා. ඒකට අනික් කට්ටිය ඒකට කියාවි. අනික් කට්ටිය කෝ යෝජනා විස්තර කරાવી නැත්නම් කියතයි ඔක බොරුවක්. ඔක මෙහෙම මෙහෙම වෙන්න ඕනේ. එතකොට අපිට බුදුහාමුදුරුවෝ ඇවිල්ලා සූද්ධ කරලා දෙන්නේ නැහැ. සිල් නොරකින්න කෙනෙක් ඉන්නෙත් නැහැ. සිල් රකින්න ආවට ඒක නිකන් ගොඩ ඉඳගෙන පීනන්ඩු ගන්න කතාවක් නෙදී. සිල් රකින්න කෙනෙක් ඇවිල්ලා අපිත් එක්ක සාකච්ඡා කරනවා. සාකච්ඡාවක් නොකළොත් අපිට තව කෙනෙක් රකින්න සීලෙන් අපිට අනුග්‍රහයක් ගන්න බෑ. ඒ වගේම සුත්තමේ ඥානෙ. අපි භාවනා කරනකොට බණහනකොට අපිට ලැබෙන ඥානයක් අපි ඒක අනික් අයත් එක්ක අපිත් එක්ක සමගියව භාවනා කරන අයත් එක්ක සාකච්ඡා කරනවා. සාකච්ඡාවේදී තමයි අපි මේක ගල ගාලා පන්නරේ තියලා ගන්න. ඉතින් ඇත්තටම මේ සීලය සහ සුතේ විතරක් නෙවෙයි සාකච්ඡාවේදීට එහා යන කමඨාන් සුද්ධ කිරීමක සිද්ධ වෙනවා. ඒ සාකච්ඡාවේදී තමයි Tamanට Taman ඉදිරියට දයන්නේ පසට දයන්නේ. එන තමයි එන්නේ ආවෘත වෙනවද විවෘත වෙනවද කියලා තේරෙන්නේ. ඉතින් මේ සාකච්ඡාවට තනි වචන කියනවනම් sannivedanaye කියලා කියනවා. අපි ලඟ කොච්චර ಗುಣ තිබ්බත් ඒ ಗುಣ අපිට ප්‍රකාශ කරගන්න බැරි නම් sannivedana කරගන්න බැරි නම් නිකන් ගොළුෙක් දැකප හීනයක් පාටපත් වෙන අපේ භාවනාව. ඉතින් ඒක පිටිසක් එක්ක භාවනා කරන හොඳට තේනවා සමහරුන්ට හොඳට තේරෙනවා මේක හෙලි කරගන්න විදියක් නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ භාවනා කමඨාන මේකයි භාවනා වැඩි යුත්තේ මේකයි කමඨාන් සුද්ධ කරනට කිවිය යුත්තේ මේකයි කියන එක දන්නේ නැහැ. මෙන්න විදිහට කියනවා නම් නඩුවේදී කිවිය යුතු හරි සාක්ෂිය දුන්න නැත්නම් නිවැරදි කාර්යය පරිදිනවා. බුරු කාර්යය වැඩි කාර්යයක් දෙනවා. ඇත්තටම නීති කියන්නේ ඔච්චරයි. වෙන මොකක්වත් නැහැ නීතිය දෙන්නේ බුරු කාර්ය දිනන එකත් ඇත්ත මෙයා පරදිනේ. මොකද ඇත්ත මිනිස්සයා ඒක හෙලි කරගන්න ඉවසේ දන්නේ ඒක නිසා මේ සාකච්ඡානුගහිතේදී ਸਰවචනාන්තේම සත්‍ය පරදින්න දෙන්නේ නැතුව සත්‍යයට පන්නරයක් දෙනවා. Taman දන්න දේ අත්දකින්න දේ ඒ විදිහට හෙලි කිරීම විශාල වටිනාකමක් තියෙනවා. මේකට අපි කියන්නේ දේශනා කියලා. හෙලි කිරීම කියන්නේ. ඉතින් දේශනාව හරහා තමයි අපි මේ ශාසනය පවත්න්නේ අපිත් එක්ක ඉන්න අනිකත් එක්ක ගනුදෙනුවක් සිද්ධ වෙනවා. ඒකට අපි කියනවා sannivedanaye කියලා. අද ලෝකයේ බාහිර sannivedanaye IT ටෙක්නොලොජි වැඩි වෙන්න වැඩි වෙන්න මේ අභ්‍යන්තර sannivedanaye අවුල් වෙනවා. බාහිර sannivedana කරන යටිතල පහසුකම් SMS, ටෙලිෆෝන් වැඩි වෙන්න වැඩි වෙන්න මේ ඇතුළත sannivedanaye සහ අපි තව කෙනෙකුට අවංකව යමක් කීමේ හැකියාව අපෙන් ගිලිනවා. හැබැයි 100ට 100ක්ම ගිලිහෙන්නේ නැහැ කියලා බුදු පඬිස්සංශ කියනවා. ඔය තාක්ෂණයේ තාක්ෂණයේ මට්ටමින් නතර කරන්න දන්නවනම් අපේ අහිංසකම ඉතුරුයි. අපේ නිරව නිහතමානිකම ඉතුරුයි. එimhe ඉතුරු වෙච්ච ඇත්තෝ අහිංසක ඇත්තෝ නිර්වුල් ඇත්තෝ අපි හිතනට වැඩිය ප්‍රතිශතයක් ලෝකේ ජීවත් වෙනවා. ඒගොල්ලන්ගේ ලෝකේ නෙවෙයි. ඒගොල්ලෝ ඉන්නේ පැත්තට වෙලා. වෙන විදිහකට කියනොත් අලුත් අවුරුද්දට රූපසුන්දරී තරගයට දිනන්නේ ලස්සන කෙල්ලෝ නෙවෙයි. ලස්සන කෙල්ලෝ යන්නේ ඔය තුප්පයි සරකොල්ට. උන් ගෙට වෙලා ඉන්න කුලකාන්තාවේයිද රූපසුන්දරි තරගේ. ඉතින් රූපසුන්දරි තරගෙන් දීලා කාඩ්බෝඩ් උටුන්නක් දාගෙන විරිත්තගෙන ඉන්න කට්ටිය කැතයි. ඉදිරියවත් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඉදිරියවත් වෙන්නේ නැහැ රූපසුන්දරි තරගට. ඒ වගේ සත්‍යය එහෙම ගහපා දෙන්න යන්නේ ඒ නිසා සාකච්ඡාව හරහා සත්‍යයට පණ රැද්දිනවා සරුවචනාංශේ. ඒක නිසා අපිට සක්‍රීය සාකච්ඡාවකට සක්‍රීය sannivedanayකට ධර්ම සාකච්ඡාවට නිතරම අනුග්‍රහ කරනවා. දරුවචනච අපට දේශනා කරනවා මම කියපු කිසිම දෙයක් එහෙම වාදන කර තර්කන කර බාර ගන්න එපා. එහෙම බාර ගන්න මට ඕනකම නැහැ. මොකද මේක ගැටලා පෙන්නන්න පුළුවන්. අනික කිසිම තැනක සුද්ධ ලිවිල්ල සාකච්ඡා කළොත් සදාකාලික අපායයි. අපි කේ විතරක් කියනවා මේක සරුවඥයි. මේක සියල්ලෙන් අංග සම්පූර්ණයි. ගැටලා බල්ලා ගනි. ඉතින් ඒ ගැටා බලා ගැනීම විදුහුරුයි. ඒ විදුහුරු නිසා මේ පසුගිය අවුරුදු 40 50 ඇතුළත මේ ਸਰවචනාංශයේ දීපු ඒ කාලාම සූත්‍රය වගේ දේවල් chart for free thinking කියලා කියනවා. අද පුදුම විදිහට පැතිරෙන්න පටන් ගන්න තියෙනවා. මේකේ මේකේ গুপ্ত දෙයක් නැහැ. මේකේ එක ටිකක් තියෙන්නේ. ඔබ දැන්නේ කියපන්. කිව්වට පස්සේ ඒ ඍජුකමේ සරලකමේ අහිංසකමේ බුද්ධ වටනකමක් තියෙනවා. අපි හිතනවා නම් එහෙම නෑ භාවනා කරනකොට අපිට මේ දෙයනාස අනුකම්පා කරන්න ඕනේ. මෛත්‍රී බුදුහාමරකයන් ඉන්න ඕනේ. අපි දඹදිව යන්න ඕනේ. මොකක්වත් මේක නෑ. එනිසා මේ සාකච්ඡා අනුග්‍රහිතේ තමයි අපේ නිස්සන්න වනේ තියෙන ප්‍රධානම කැපිපෙන දේ. ක්‍රියාකාරකම් වලින් නම් කියනවා ධක්මම් භාවනාව. පරියන්ක නෙවෙයි. වැදගත් දේ. බණ නෙවෙයි මේකේ අවශ්‍ය වෙන්නේ. කමඨාන් සුද්ධ කිරීමේදී හරියට තමන්ගේ දේ හෙලි කරගන්න පුළුවන් නම් ඒ හෙලි කිරීමම මේ වාඩි වෙලා ඉන්න ඒ කතාව අහගෙන ඉන්න කට්ටිය ගමට ඉබේම සුද්ධ වෙන්න පටන් ගන්නවා. ඒකට ආයේ කවුරක්වත්පත් උත්තර බඳින්න ඕන කමක් නැහැ. මොකද මේ අහිංසකව Taman දන්න දේ ඉදිරිපත් කරන එක විතරයි උප්පරීම sannivedanaya කියලා කියන්නේ. ඒකට කිසිම සුපර් කන්ඩක්ටිව් මුකුත් ඕනෙත් නැහැ. ස්මාර්ට් ෆෝන් ඕනේ කරන්නෙත් නැහැ. කිසිම දුරස්ත සම්බන්ධයක් ඕනේ නැහැ. දන්න දේ හෙලි කරනවා. ඒක තමයි බැරිම දේ. ඒ නිසා අපි මෙතනදී ඡාටුගතා වංචනික බව ෂටගති පවත්න්නේ. අපි දන්නවා අපි හෙලි කරන දේ හැම වෙලාවෙම ෂටයි කියලා. මායාවී කියලා. ඡාටුයි කියලා අපි පුළුවන් තරම් බලනවා. ඡාටු කිව්වත් පහුවෙන්ද ඒක හරි එක අදලා කියන. හෙලි කරලා හෙලි කරනාට පස්සේ තේරුණා නම් මේක වංචනිකයි ඡාටුයි දෝෂයක් නැහැ. ඒකේ දෝෂයක් නෑ. අනිත් දවසේ අපි ඒක හදාගන්නේ එහෙමයි. ඒ නිසා බුදුම ස්වාමීන් වහන්සේ කියනවා සමහර විටක කෙනෙක් කමඨාන් සුද්ධ කරනකොට මට ඒක දිගට විනාඩි 10ක් සතිය ඉන්න පුළුවන්. මට ඒක දිගට විනාඩි 10ක් ආනපානෙ බලන්න පුළුවන්. මට ඒක දිගට පිබ්බි මැකිලෙන් බලන්න පුළුවන්. මට විනාඩි 10 සක්මන් කරනකොට බොරු කරන්න බෑ. එimhe හිතින්නේ අපේ හිත බුදුම විදිහට දුවනවා. හොඳට කල්පනා කරලා පස්ස තමයි තියෙන්නේ මේ නන්නත්තර වෙන ගමන් තමයි මේ උස්ම 10ක් විනාඩි 10ක් තියෙන්නේ. නන්නත්තර වෙන ගමන් තමයි ආනපාන සතියේ පිම්බීම හැකිලි විනාඩි 10ක් තියෙන්නේ. ඒක දන්නේ හුත්තටම ඉහළ ගියාට පස්සේ තමයි තේරෙන්නේ. ඒ නිසා ඒක නා කිව්වට මට විනාඩි 10ක් ආනපාන ඉන්න පුළුවන්. විනාඩි 10ක් පිම්බීම හැකිලි කර්මස්ථානාචාර්යවරයා දන්නවා. මේ බොරු කියනවා නෙවෙයි. යා කරවකේ දිනුවක් තියෙනවා. හැබැයි අන්තිම වෙනකොට දන්නවා අනිමිත්ත කියන එක අද අපි කතා කරන හදන මාතෘකාවට ගිහින් දකින්න තරම් හුස්මක් හිටින්නේ නැහැ. දකින්න තරම් පිම්බීමක් හැකිලිමක් නැහැ නිමිති කරන්න බැරි තරම් ශීඝ්‍රයෙන් මේක වෙනස් වෙනවා. ඉතින් නිමිති කරන්නත් පුළුවන් කි විනාඩි 10කුත් ඉන්න පුළුවන් කියලා කියනවනම් ඒක මේ පරමාර්ථ ධර්මත් එක්ක ගැලපෙන්නේ නැහැ. නමුත් ඒක බොරුවකට ගණන් ගන්නෑ. කේලමකට ගණන් ගන්නෑ. අතිශෝක්තියට ගණන් ගන්න පොඩි එකා බහතෝරන වෙලාවේ උ කියන හැටි. ඉතින් ඒක නිසා මේ අපි sannivedanaya කරනකොට 100 100ක් උපරිම මේ ව්‍යාකරණ උපරිම ඉදිරිපත් කිරීම උපරිම කරන බලාපොරොත්තු වෙන්න එපා. තමන් දන්න දේ කියන්න. ගොත ගගා හරි කියන්න. කියනකොට තමයි ඒක නිවැරදි කරලා දෙන්න පුළුවන්. එනිසා සාකච්ඡානුගහිතෙදී අර නිහතමානිකම හැදෙන්න ඕනකම. එහෙම නැත්නම් අපි ස්වභාවයෙන් ෂට බව. අපි ස්වභාවයෙන් වංචනික බව. ස්වභාවයෙන් ඡාටු බව මේ උසාවේදී ප්‍රසිද්ධි බාර ගන්න. එච්චරයි. ඒකල අපි ඒක හෙලි කරගන්න තව කෙනෙකුට ගැටලා කියනවා මම කියන දේ කොච්චරක් බවාපෑමක් තියෙනවද කොච්චරක් අතිශෝක්ති තියෙනවද කොච්චරක් කල්ැතුව හිතලා මේ සුදුහුණු ගා ගන්න කියනවාද කියලා. ඉතින් ඒක සුද්ධ වීමම අපි මේ තව භාවනා කරන පිරිසක් එක්ක අපි සමතලයට වැටීමම පුදුමාකාර නිහතමානිකමක් පුදුමාකාර පාරිශුද්ධිය. එනිසා සාකච්ඡානුගහිතය අපිට අපේ ලේනෑයොත් එක්ක හම්බ වෙන්නේ අපිට අපේ සොජාතින් එක්කම හම්බ වෙනවා කියලා කියන්නත් බෑ. මොකද හම්බ වෙන කෙනෙක් එක්ක sannivedane වෙච්ච ගමන් අපි ධර්මමේ ඥාතිත්වයකටපත් වෙනවා. බුදුමාකාර විදියට බය නැතුව අපිට කෙනෙකුට යමක් කියන්න පුළුවන් තත්යකට එනවා. හැබැයි ඒ ගතිය අපිට ධර්මමේ ඥාතිත්වය පුළුවන් පුළුවන් අවත්තන්න පුළුවන් ගතිය ඔක්කොමලත් එක්ක කරන්න යන්න ඒවා. භාවනා කරන අයත් එක්ක විතරයි කරන්න පුළුවන්. අපි තාමත් අනිත් අයත් එක්ක බබාගේ භාෂාවෙන් කතා කරනවා. නමුත් මෙතන ඇවිල්ලා උත්සාහ කරනවා ඇති හැටි දැකපු හැටි ප්‍රකාශ කරන්න ප්‍රකාශ හැටියට කටයුතු කරන්න යථාවාදී තතහකාරී 100ක් නෙවෙයි. ඒ නිසා සාකච්ඡාවම මම නැවතත් කියනවා. නිසන්න වනේදී කෙරෙන අපේ ඉදිරි ගමනට ප්‍රධානම බැටරිය charge වෙන තැන අපිට ධර්මමය ඕජාව ලැබෙන තැන තමයි සාකච්ඡාව. ඉතින් ඒකට කී සැරයක් අපිට මුණ ගැහිලා සම්මුඛ වෙලා කෙරුවට පස්සේද සාකච්ඡා වෙන්නේ කියන එක ස්වභාවිකයි ඒක බොහෝම හිමීට සිද්ධ වෙන්නේ. අන්න මේ විදිහට සීලය, සුතය සහ සාකච්ඡාවෙන් අනුග්‍රහ ලැබෙනකොට තමයි සමාධි අනුග්‍රහිතේ ප්‍රඥා අනුග්‍රහිතේ වෙන්න පුළුවන්. මේ තුන නැතුව අපි ඉඳගෙන කොච්චර වෙලා භාවනා කරත් සීලයක් නැතුව භාවනා කරනකොට කල යුත්තේ කමඨහන පිළිබඳ හැඟීමක් නැතුව ඒ වෙන වෙන දේ ගුණාගුණ ප්‍රකාශ නොකර කොයි අතේ යනවද කියලා හොයන්න බෑ. ඒ සමතේ කොයි අතේ යනවද කියලා හොයන්න බෑ. වෙන්නත් පුළුවන්. මිච්ඡා සමාධියක් වෙන්න පුළුවන්. ඊට පස්සේ විපස්සනා අනුග්‍රහිතේ අපි මේක විපස්සනා කියලා හිතාගෙන ඉඳලා අපි විපස්සනා කියලා හිතාගත් එකක් වෙන්න පුළුවන්. ඒක නිසා සාකච්ඡා අනුග්‍රහිතේ හරහා සුත අනුග්‍රහිතේ හරහා තමන්ගේ සීලයේ අඛණ්ඩ භාවයේ හරහා තමයි අපි මේ ලැබිච්ච විපස්සනා ඥාන ඇත්තද ඒක දිගුකල් පවතින දෙයක්ද එහෙම නැත්නම් හීනයක්ද එහෙම නැත්නම් මනෝ විකාරයක්ද කියලා තේරෙන්නේ ඉතින් අපි මේ ගණ්ඩ හදන මාතෘකාව නෙමෙයි මම මේ කතා කරන්නේ. මම මතක් කරන්නේ අනුග්‍රහිත සූත්‍රය. අපි ගණ්ඩ හදන මාතෘකාව තමයි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන ඒ භාවනා කරන යෝගාවචරයක් විසින් තන වඩා ගත යුතු වැඩි යුතු අංග 9. ඉතින් ඒකට කතමේ නව ධම්මා භාවේ තබ්බා. ඉතින් මේ ධර්මය යෝගාවචර විසින් කළ යුත්ත තුනකට දාලා දේශනා කරන වෙලාව තියෙනවා හතරට දාන දේශනා කරන වෙලාව තියෙනවා මේ වගේ 9ට දාලා දේශනා කරන වෙලාවක් තියෙනවා 18ක දාලා දේශනා කරන වෙලාවක් තියෙනවා. ඉතින් එක එක කරන්ට එක එක දේශනා විලාස ගැලපෙනවා. ඒ තුනට දාලා දේශනා කිරීම තමයි සීල සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියලා කියන්නේ. ඉතින් ඒක නිසා අපි ත්‍රිවිධ ශාසනය කියලා කියනවා. ඒ තුනම වැඩි යුතු දේවල්. ඒවා ශික්ෂා වශයෙන් එහෙම නැත්නම් සිල්පද මේ හික්මවීම වශයෙන් පෙන්වනවා. ඊට පස්සේ සත්ත්ව විසුද්ධි ක්‍රමයට අපේ රතවිනිත සූත්‍රෙ පෙන්නපු එක මේක තමයි තේරවාදී රාමෝ හදලා දුන්නේ. බුද්ධඝෝසාචාර්ය වහන්සේ ඇවිල්ලා ත්‍රිපිටක ඔක්කොම එකතු කරලා මහ විහාරයෙන් කරන ලද ආර්ධනාවක් අනුව සත්‍යවිසුද්ධි පොත ලිව්වා. ඒක තමයි විසුද්ධි මාර්ගය කියන්නේ ඊට පස්සේ තේරවාදය කියන්නේ ඒ පෙට්ටියට වැටෙන ටික විතරයි. ඉන් එපිට ඒව ඔක්කොම ගණන් නොගෙන අතහරින්න පටන් ගත්තා. ඉතින් ඒක නිසා ඒක යම් කිසි විදිහක වෙනසක් අපේ තේරවාදයට ඇති කරා. දැන් සාරිපුත්‍ර සාංශේ මේ හතරට තව දෙකක් එකතු කරලා නවයකට දාලා පෙන්නනවා මේකේ. පසු කාලීන වෙනකොට අට්ඨාරස මහා විපස්සනා කියලා අර සත්ත්වවිසුද්ධියේ මැද කෑල්ල නව මහා විපස්සනා එකතු කරලා ඔක්කොම 18කට කැඩුවා. ඒ 18 තමයි සත්ත්වවිසුද්ධි සහ විදර්ශන ඥාන කියලා ඥානාරාම සාංශලිය පොත. ඒක තමයි මගේ ජීවිතයේ ඔළුවට පොල්ලෙන් ගැහුවා වගේ වැදිච්ච පොත. ඒකේ පෙන්ලා දීලා තියෙනවා මේ සීල සමාධි ප්‍රඥාම ඒ වගේම සත්ත්ව විසුද්ධියම එකින් එකට එකින් එකට එකින් එකට දියුණු වෙන හැටි. ඒක සාමාන්‍යයෙන් රේඛීය ක්‍රමයට පෙන්නන. මේක සිද්ධ වෙන්නේ නම් රේඛීය ක්‍රමයට නෙවෙයි. නමුත් රේඛීය ක්‍රමයට පෙන්නන ඒ ඒ ගමන ගිය කෙනෙක්ගේ ඒ ලේඛනය දිහා බලනකොට ඒකේ සිටියමක් අරගෙන ගමනක් ගිය කෙනෙක් ඒ සිටියමේ ඉරක් ඇඳ ගන්නවා Taman ගිය පාරේ. ආන් ඒ වගේ පේන්න තියෙනවා පාවිච්චි කරපැහැටි. ඒක නිසා මේ අපි කතා කරන මේ අට්ඨාරස විපස්සනා හෝ නවමහා විපස්සනා හෝ මේ නව භාවේතබ්බ භාවේතබ්බ ධර්ම හෝ සත්ත්ව วิ සුද්ධිය හෝ සීල සමාධි ප්‍රඥා වශයෙන් කියන මේ ත්‍රිවිධ ශික්ෂාව හෝ කියන්නේ එකමයි. ඉතින් ඉදිරිපත් කරන ක්‍රමයේ හැටියට. ඉතින් නවක් නමයක් වෙච්ච මේ භාවේතබ්බ ධර්ම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්නනවා ඒකේ මුල් ටික දිගටම පෙන්වන්නේ ඔය සත්ත්ව විසුද්ධි ක්‍රමය තමයි සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි. ඊට පස්සේ පඤ්ඤා විසුද්ධි පාරිශුද්ධි ප්‍රධානියංග කියන එක ඵල ඥානය කියලා සඳහන් කරනවා. ඒක අපි ගිය වැඩමුළුවේ කරා. දැන් අද අපි ගන්න හදන්නේ විමුක්ති විසුද්ධි පාරිශුද්ධි ප්‍රධානියංග කියලා කියන්නේ ඵල සමාපatti ඥානෙ. ඉතින් ඒ නිසා කොම හොල්මන් මේ ඊයේ දැන් භාවනා කරන්න ආපු කට්ටියද මෙන්න ඵල සමාපත්තියක් දෙන්න හදනවා කියලා ඉපදිච්ච ගමන් ළමයෙකුට හයි ප්‍රෝටීන් දෙන්න හදනවා වගේ තමයි වැඩේ. කියන්නේ අපි යන්නේ අපේ පාරේ. අලුතෙන් ආපු එකන ගැන නොසලකා යනවා වගේ. ඒ නිසා මම උත්සාහ කරනවා පුළුවන් තරම් අලුත් ආපු කෙනෙකුට අපි මෙතෙක් තනවා වඩාගෙන ආපු මේ ක්‍රමයේ තේරෙන තාලෙට මේ දවස් දෙකේදී යම් කිසි කෙනෙක් ඵල සමාපත්තියක් කියලා අපේ පොතේ සඳහන් කරන දේ මේ මතු බුදු වෙන බුද්ධ ශාසනය මෛත්‍රී බුද්ධ ශාසනය විතරමද එහෙම නැත්නම් ඒකේ සුවඳ ඒකේ ස්පර්ශය ඒකේ අත්දැකීම අපි දැනටමත් ප්‍රමාණිකත ලැබලා තියෙනවා නැත්නම් gediya පිටිම එක වෙලාවක හම්බ වෙයිද මේ ඵල සමාපත්තිය කියන එක ඒක පාරටම නත්තල් පප්ප ඇවිල්ලා නත්තල් දවසේ දෙල්ලම් බඩුවක් දාලා යනවා වගේ හම්බ වෙයිද අපිට එහෙම නැත්නම් අපි දැනටම දන්නේ එකක්ද මේ කතා කරන්නේ ඉතින් අටුවාව පෙන්වන්න හදන නත්තල් පප්පයි කතාව උඹ කරගෙන කරගෙන යනකොට දවසක හම්බ වෙයි කියලා. ඒ නිසා 56 ට ඉස්සලා කිසි කෙනෙක් හිතුවේ නෑ මේක අපිට කරන්න පුළුවන් දෙයක් කියලා. වෙයි. ඒක නිසා අපි දානේ දීලා බලාගෙන ඉමු. සිල්ලා කළා බලාගෙන ඉමු කොයි වෙලාවෙ ඩෝං ගාලා සෝවාන් වෙයි. බල සමාපatti ලැබෙයි කියලා. ඉතින් ඒ නිසා උඟ දෙනෙක් ඒක අපේක්ෂා කරේ නෑ. විශේෂයෙන්ම අපේ ලංකාවේ ලියවිච්ච ඉතිහාසය දිහා බලනකොට 56 ට ඉස්සලා කිසිම කෙනෙක් මේ ජීවිතේදී එහෙම නිවනක් බලාපොරොත්තු වෙන එකක් තිබුණේ නෑ. 56ට ඉස්සලා තිබුණු 2500 තමයි ඇති 2500 56න් පස්සේ දැන් එන්නේ බුද්ධ ජාතියෙන් පස්සේ නැති 2500 ඒ නිසා ඉතින් දැන් මේ ලෙඩා ගොඩ ගන්න බෑ ඒක තමයි අපේ ඇතිලා තිබුණ ආදර්ශය ඒක තමයි අපි ඒ අන්තිම මහරහතන් වහන්සේට වැඳලා මලිජිව මහරහතන් වහන්සේට වැඳලා දැන් පෙට්ටියට ඇණේ ගහලා තිබ්බේ ආයෙ ගොඩ ගන්න බෑ කියලා මුළු බෞද්ධ ලෝකෙම අන්තිම රහතන් වහන්සේ හිටපු පන්තරට වඳින එකම ජාතිය සිංහලයා විතරයි. කියන්නේ කවදාකවත් මේ දැස භාවනා කරන්නත් බෑ මාර්ගඵලයක් ලබන්නත් බෑ. ඒක වැඩක් නෑ හැබැයි අපි ළඟ බඩු ෂුවර්. අපි තමයි ලෝකෙටම ඔක්කොම කියලා දෙන්නේ සත්‍යානුරක්ෂණය කරනවා. හැබැයි සත්‍යානුපatti බැරි බවට කියාපෑවා. අදටත් ගත්තොත් ජනගහනයේ 80%කට වැඩි ප්‍රමාණයක් ඉන්නේ ওই සත්‍යානුරක්ෂී පැත්ත මිසක් ආ සත්‍යානුපatti කරන්න බෑ කියලා පැත්ත. ඒ ප්‍රතිශතය මම හිතලා කිව්වේ වැරදෙන්න පුළුවන්. නිසා මේ සභාවේ කී දෙනෙක් ඉන්නවද කියන්න බෑ. ඔය කිව්වට කියලා නිකන් නැවතීමේ ලකුණ හෝ කොමා ලකුණ දාගත්ත කට්ටිය ඉන්නේ. මේ භාවනා කරන පින් පින් පිනිස. එහෙම නැතුව මේ ජීවිතේම කරන්න පුළුවන් කියන කතාව නෙවෙයි. ඉතින් මේ දවස් ටික ඇතුළත අපිට පුළුවන් වෙයිද? නෑ නෑ ඔය කියන එක මේ වෙනකොටත් ලැබෙමින් තියෙන්නේ. ලැබිලා තියෙන්නේ. මේක තව දියුණු කරන එකයි තියෙන්නේ. එතකොට එක එක්කනාට තියෙනවා තමන් මෙත වෙනකොට උපයාස පෑගත්ත කොටස තේරුම් අරගෙන ඒකට අනුග්‍රහ කරන්නේ කොහමද? අපි මේ කරගෙන යන වැඩේ ඒකට අනුග්‍රහ පිනිසද තියෙන්නේ නැත්නම් දැනටමත් ලැබිච්ච දේ දැනටමත් ලැබිච්ච දේ අපි ඉදිරියට ගෙනියනවා කියන්නේ. ඉතින් මේක එක එක්කෙනෙකුගේ යුතුයකම. ඒක මේ දේශකයන් වහන්සේට හෝ එහෙම නැත්නම් සමස්තයක් වශයෙන් කරන්න බෑ. ඒ නිසා අපි මේ ධර්මයේ තේරුම් ගන්න මට්ටමත් වෙනස් වෙයි. ඒ අනුව අපි තම තමන්ගේ ඉදිරි ගමනට මේකෙන් ගන්න ආදර්ශයක් වෙනස් වෙයි. ඒ නිසා මේ සඳහන් කරන මේ ඵල සමාපatti ඥානය කියන එක බැලුවොත් ඒ ඵල සමාපatti ඥානය එක සැරේ ලැබෙන එකක් නෙවෙයි ටිකෙන් ටිකෙන් ලැබිලා තියෙනවා අපි ළඟ දැනටමත් ඒක ලැබිලා තියෙන බවට ආංශික ලකුණු වගේක් තියෙනවා ආන්නේක තේරුම් ගන්න ගන්න උත්සාහය තමයි මේ නිස්සාරණවනේ ඉතිහාසය කියන්නේ. අවුරුදු 50ෙම පෙන්ලා දෙන්න උත්සාහ කරා ලොකු සංස්කෘතික පටන් ඒක අපිට කරන්න බලුවන් කරමින් ඉන්නේ යම් යම් ප්‍රමාණ වලට අපි ඒක සාක්ෂාත් කරලා තියෙනවා කියන. ඉතින් ඒකට විශාල අභියෝග තියෙනවා බෑ බෑ දැන් කරන්න බෑ. ඒක මෛත්‍රී බුද්ධ ශාසනයට දාන කට්ටියක් ඉන්නවා. එහෙම නැත්නම් දැනටමත් rahat වෙලා කියලා වැඩ ඉවර කරගත්තයි කියන පිරිසකුත් මෑතක තියෙන්න පටන් ගන්න තිබුණා. ඒ නිසා මේ මේ කරන දේශන හරීම සංවේදී. හරීම විවේචන වලට ලක් වෙන සුළුයි. ඉතින් ඒ ලොකු ස්වාමීන් වහන්සේ ලියන 1940 ගණන් වල 50 ගමන් වල මේ භාවනා ක්‍රම ඒ වෙනකොට මහා ශීක්‍රමේ වගේ දේවල් ලංකාවට ඇවිල්ලා තිබ්බා. ඒ දේවල් කවදාකවත් කරන්නත් බෑ. ඒව බොරු කියලා මේ බුද්ධ ආගම බාරගත්ත පිරිස් උතුම් විදිහට විවේචනය කරා ඒ භාවනා ක්‍රම එනකොට. අපේ ලොකු ස්වාමීන් වහන්සේත් ඔය රේරුකාණේ ස්වාමීන් වහන්සේ වගේ කීප දෙනෙක් ඒ බුරුම ක්‍රමවලට අනුග්‍රහ කරා. ඒගොල්ලෝ ලොකු බරපතල කට්ටිය නෙවෙයි. කියන්නේ ලෝක ප්‍රසිද්ධ පැත්තෙන් බලනවා. නමුත් ලොකු සංහසේ සඳහන් කරන මේ වගේ මුලපටන්ම අග දක්වාම ලස්සන භාවනා ක්‍රමයක් තියේදී මේක කරන්න බෑ කියලා. මේ කෑ ගහන ජනතාවගේ මොළ ධාතුව සුද්ධ කරන්න මොන දේ කරාට හරියයිද කියලා මට නම් තේරෙන්නේ නැහැ කියලා. කරන්නේ නැතුව ගොඩ ඉඳගෙන මේ ක්‍රමෙන් කරන්න බෑයි කියලා කියනවා. ඉතින් අපි ඉපදුනේ ඒ යුගයට. ඊට පස්සේ දැන් අවුරුදු 50ක් විතර යනකොට තේරෙනවා දැන් ඒ කවුරු මොනවා කිව්වත් බහැලා වැඩ කරන පිරිසක් වැඩි වෙනවා. බහැලා වැඩ කරන පිරිසක වැඩිවීමක් තියෙනවා මේ සත්‍යානුරක්ෂණයේ තිබියදී සත්‍යානුපත්ති සත්‍යය ළඟා කර ගැනීමට යෙදී ගත කරන පිරිසක් ඉනවා. ඒ ලංකාවට සීමා වෙලා නැහැ. ඒක මුළු ලෝකෙම ඒක බෞද්ධයන් සීමා වෙලත් නැහැ. වැඩෙන යුගයකට අපි මේ ඇවිල්ලයි. ඒක නිකන් අහම්බයක් කියලා හිතන්න එපා. ඒක මේ අපි ගොඩාක් පෙරපින් කරලා ලබාගත්ත දෙයක්. ඉතින් ඒක නිසා අපි කොහොමද දන්නේ අපි මේ ඵල සමාපත්තිය කියන උපරිම ඵලයට දින දිහාවට හැරිලාද ගමන් කරන්නේ නැත්නම් අනිත් පැත්තට ගිහිල්ලාද ගමන් කරන්නේ කියන එක සීල විසුද්ධියෙන්ම දැක ගන්න පුළුවන්. එහෙම නැත්නම් දාන කතාවේ තියෙනවනේ. අපි ගියේ පාරේ මාර්ග ඥානය ගන්නකොට ඒක ගොඩක් ඉස්සරහට ගත්තා. සරුවචන් වහන්සේ මේ මාර්ග ඥානය දකින්නේ එහෙම නැත්නම් නිවන දකින්නේ යෝතස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලයෝ කිය. ඒ කියන ලද කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන මේ තණ්හා තුනේ ඒ නැත්නම් මේ තණ්හාවගේම අශේෂ විරාග නිරෝධ. තණ්හාව අතහැරීම ශේෂ රහිතව. ඒකට ආස නොකරන ගතිය ඒක දුරු කිරීම ඡාග පටිනිසග්ග මුත්‍ති අනාලය. මේ ඡාග පටිනිසග්ග මුත්‍ති අනාලයෝ කියලා අපි බණටත් කියනවා. දාන දෙනකොටත් අපි කියනවා දානෙට කියන්නේ මේ ආමිෂ දානෙට ඡාග කියලා. Taman සතු ධාර්මික වස්තුවක් නන්නාඳුන කෙනෙකුට දීලා ඒකෙන් ලබන සතුට ආර්ථික සතුටක් නෙවෙයි. ආර්ථික සතුටෙන් සූරකෑමයි. ආර්ථික සතුටෙන් තමගේ මල්ල වඩා ගැනීම. දැන් මේ තම සතු වස්තුව ධාර්මික වස්තුව තව කෙනෙකුට දීලා ඒ කෙනාක බුද්ධ විඳිනකොට දකින දෙයට කියන්නේ ඡාග. ත්‍යාග කියලා කියනවා. පටිනිස්සග්ගත ආරිනවා. මුත්‍ති මිදෙනවා. අනාලය ආලය හැරපනවා. ඒතර මේ අපි දාන හැන්ද කාමදු කෙනෙකුට බෙදෙනකොට ඒ දාන හැන්දෙන් කරන්නේ මා සතු වස්තුවක් නන්නාඳුන කෙනෙකුට තීලා ඒ කෙනා ඒක බුද්ධි විදිනවා දැකලා එහෙම නැත්නම් අපි කියනවා ප්‍රයෝජනෙ ගන්නවා දැකලා ඒකට සතුටක් ඇති වෙනවා. ඉතින් මේ වගේ එකක් තමයි නිවන කියන්නේ. බුදුහාමර කියන මේකමයි නිවන කියන්නේ කියලා. තම සතු වස්තුවක් තව කෙනෙකුට දීලා එකෙන් සතුට වෙන්න පුළුවන්. තන කෙනෙකුට කනගාටු වෙන්න පුළුවන්. ඌක දීලා ඇති වෙන මොකද්ද ඔබ කෑවනම් ඔබට කුඹුරු වැඩක් හරි කරගන්න පුළුවන් අනුන්ට දීලා මොකද්ද ඇති වැඩේ කියලා චෝදනා කරන්න. නමුත් දාන දෙනකොට ඡාග පටිනිසග්ග මුත්‍ති අනාලෝ කියන මේ පද හතරෙමයි තියෙන කියන්නේ එතන ආමිෂ වස්තුවක් දීලා අතහැරලා ලැබෙන සතුටම තමයි සීලේදී කායික වාචික දුස්චරිත ටික දීලා දාලා ඒකෙන් ලැබෙන සතුටක්. ඒ ලැබෙන සතුටට කියන්නේ සිල් නැති කෙනා බයේ ජීවත් වෙන්නේ සිල්වන්තයා හතරාකාර බයකින් නිසස් වෙනවා. සීලවන්තයාට අත්තානුවාද, පරානුවාද, දණ්ඩ බය, දුක්ගති බය කියන හතර නැහැ. දුස්සීලයා මොන ආකාරයෙන් ජීවත් වුණත් බල්ලු මරලා තල්ලි ගත්තත් කමක් නැහැ කියන අද තියෙන ආර්ථික ක්‍රමයට ගියොත් එයා වයසට යන්න යන්න බයක් ඇති වෙනවා. මම හම්බ කරලා තියෙන වැරදි ක්‍රමයකට රට්ටු දොස් කියන ක්‍රමයකට කියලා අත්තානුවාද බයක් වෙනවා. තමන්න තමන් දෙස් දෙනවයි කියලා කියන්නේ. එහෙම නැත්නම් අනුන්ගේ දොස්වල කෙලිම ලක් වෙනවා. ලැබිච්ච බලය වැඩිදිට පාවිච්චි කරලා අනුන්ගේ වස්තුව සූරකෑවයි. එහෙම නැත්නම් දඬ බය කවදද උසාවියට ගිහිල්ලා රිමන් එකට ගිහිල්ලා පොලිසියට ගිහිල්ලා හිරේ වැටෙන්න වෙනවා. මේ තුනින්ම බේරෙන්න පුළුවන් අද. අත්තානුවාද බයක් කියනවනම් පොඩ සැරබීමක් බීලා බුදිය ගන්න. ඒකට අත්තානුවාද බය නැහැ. උඟ දෙනෙක් කරන්නේ ඒක. නැත්තම් සූදු කෙරිනවා නැත්තම් අරක්කු බොනවා. කුඩු ගන්න. පරානුවාද බය එනකොට හාලපාලින් නැහැට පොඩ්ඩක් ගතම් එකක් දීපු ගමන් ඒගොල්ලෝ ස්තුති කරන්න පටන් ගන්නවා මොන නරක වැඩ කිරුවා ප්‍රශ්නයක් නැහැ. දණ්ඩ බයත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමාට ගාණක් දෙන එකයි තියෙන්නේ. ඒ ඒ තැනට යන කම්ම රටවල් පිරීලා තියෙනවා. මම මේ කවුරුත් අරමුණු කරලා කියනවනේ නමුත් අවසානයේ දුක්ගති බය කොහොමද කරන්නද කරන්නේ. ඔළුව පල්ලෙහාට කඳ උඩට තියාගෙන වැටිච්චාම මේ මේ ඉන්නකම් කරන දෙල්ලන් හරියන්නේ නැහැ. ඒ නිසා දුස්සීල කෙනාගේ බඩ බොක්ක දානවා. කවදා හරි Taman එවැනි දුස්සීලකම දැනගෙන ඒකේ මඟ හැරුණාට පස්සේ අන්නේ බඩ බොක්ක දනගතිය නැති වෙනවා කියන්නේ. අපි කියන්නේ අසහනය කියලා. අපි කියන්නේ ආතතිය කියලා. එහෙම නැත්නම් heart burn කියලා බඩ දනවයි කියලා. ඕක අඩු වෙනවා. අඩු වෙනවා නම් ඒක මේ වෙනකොට බුද්ධි විඳිය හැක්කා. සීලින් හම්බෙන ආනිසංස මරණයන් මැත්තේ නෙවෙයි හම්බෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් සීලයක හිටියා නම් බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා. අවිප්පටිසාරත්ථාය ආනන්ද කුසලානි සීලානි. තමයි රකින්න සීලේ නිවැරදි එකක් නම් හිතේ විපිලිසරකම අඩු වෙනවා. බය අඩු වෙනවා. ඒක නිසා අපි මේ අනුණ්ඩ ගහපා දීලා දුස්සීලව පැහියා වගේ ජීවත් වෙනවාද එහෙම නැත්නම් අවිහිංසකව යටහත් පහත් සීලේක ඉඳලා තං විපිලිසරකම නැතුව බය නැතුව ජීවත් වෙනවාද කියන එක මෙවැනි ස්වභාවක බය නැතුව කීතයි. 3D එකේ බණක එහෙමනම් කියන්න යන්න එපා. තෞක්කයට අපලයි. අද කියාගන්න බැරි මාතෘකාවක් තියෙනවා. මේ සීලේ රකින්නයි කියලා බාරගත්ත කට්ටිය ඒ සීලේ විනාශ කරගෙන ඒගොල්ලෝ අනුන්ට සීලේ උගන්වන්න ගියාට පස්සේ මේ තියෙන తত্ত্বය ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න බෑ. නැත්නම් අපි සීලක පිළිපද කට්ටියක් වශයෙන් ඉල්ලගෙන සීලයක් සමාදෙච්ච කට්ටිය අපිට කියන්න පුළුවන් අපි මේ සීලය ගෙනියන්න දෙන සමාධියට ප්‍රඥාට ඒ නිසා අපි අනුම මට්ටමේ අවම මට්ටමේ සීලයක වගවීමක් තියෙනෝනේ සීලේ වගවීම මොකද්ද සීලේ ඉඳ ඉඳ ඉඳ සාන්තියක් විතර දැන බුදුජානක සදාගල තියෙනවා පඤ්ඤාවන්තස්ස සීලං සීලවතෝ පඤ්ඤා නත්ති සීලං නත්ති පඤ්ඤා සීලවන්තයාට විතර ප්‍රඥාව තියෙන පංචාවන්තයාට විතරයි සීල තියෙන්නේ සීල නැත්නම් ප්‍රඥාව නැහැ ප්‍රඥා නැත්නම් සීලය සීල පඤ්ඤා අග්ගමකායති ලෝකේ ලෝකේ දින උත්තම ධර්ම දෙක සීලියත් ප්‍රඥා ඒ නිසා සිල්වන්තකමක් කිසි කෙනෙක් බාර අරගෙන දැනට රකින්නවනම් උන්දට ප්‍රඥාවන්තයි කියයි. කවුරු හරි කිව්වොත් එහෙම ওই සිල්ල කරති වැඩේ මොකද්ද? ඒක නෙමෙයි කරන්න තියෙන්නේ කීයක් හරි කඩා වඩා ගනින් කියලා. අද යාට PhD දෙකක් තුනක් හම්බ වෙයි. ආර්ථික Nobel Prize හම්බ වෙයි. දිගටම යයි. නමුත් අන්තිමට වෙන්නේ මොකද්ද? අර දුක්ගති බයට වැටෙනවා. අන්තික ਸਰවඥාන්සෙත් එක්ක නෑ. ඒ නිසාද ලෝකෙට වෙලා තියෙන දේ බලන්න. ලංකාවට වෙලා තියෙන දේ බලන්න. ඒ අනුව බලනකොට අපි සුළු පිරිසක් අපි අපේ සීලය රකින්නකොට මේ සතුට දැනෙට බුද්ධි විදිනවද කියලා බැලුවොත් සොරි තමයි කියන්නේ. සිල් දකින්න අය දාද අත්ත කිලමතාන යෝගයට වැටලා ඒක කරපින්නගෙන දුස්සීලයටත් වැඩිය බලනකොට දුක්ගතියකටපත් වෙලා ඉන්නවා වගේ පේන තියෙනවා. ඉතින් සිල් රැකලා දුස්සීලයට වැඩිය සතුටෙන් ඉන්න පිරිස කවුද කියලා සමාජ ගවේෂණයක් කෙරුවොත් ඉතාම සුළු පිරිසක්. Taman සිල් රකින්න බව ආඩම්බරෙන් කියලා වෙන කිසිම උපාදි PhD සමාජ තත්ත්ව නැතුව ශීලවන්තකම නැතුව සභාවකට වික්තව ප්‍රතිබලව ගිහිල්ලා රාජ්‍ය සභාවක, දේව සභාවක, බ්‍රහ්ම සභාවක, උගත් සභාවක ඉදිරිපත් වෙන්න පුළුවන් ගතිය. දන්නවනම් අද ඉන්න දෙමාපියෝ ළමයින්ට ඉගෙන දීලා වැත්තක දාලා ළමයින්ට සීලය උගන්වනවා. ඔය මොනවා ඉගෙන ගත්තත් කොල්ලෝ තකෙල්ලෝ සබකෝල වෙනවා. සීලේ දීපුවාන් කිසිම සබකෝලයක් නැහැ. ඕනි සමාජයකට යන්න පුළුවන්. අද ඉන්න දෙමාපියෝ වග කියන්න ඕනේ. තමන්ගේ සීලටත් වගේ කියන්න ඕනේ. මේ පොඩි උන් නොමගරිනවටත් වගේ කියන්න ඕනේ. පයේ ශිස්සත්තට ඊයේත් වෙනකොට මම දැක්කා ශිස්සත්ත සංග්‍රාමයට දැම්ම සූදානම් වෙමු. දැම්මම ඇවිල්ලා බැඳෙන්න අපි කඩු වයිට් දෙන්න හදන්නේ පහේ පන්තියේ. ඉතින් ඊහාට ওই තරගෙත් එක්ක තියෙන්න බෑනේ. නමුත් භාවනා කරන කෙනෙකුට කවදා හරි මම මේ සිල්පද දෙක ඉන්නවා. සිල්පද නිසා මට සීතලක් දැනෙනවද? මට වෙන්දට වැඩිය ආතතිය අඩු ගතියක් දැනෙනවද? පිපිලිසරකමේ අඩු ගතියක් දැනෙනවද කියන එක ඔය අවසානයේ කියන ඵල සමාපත්තියේදීම ලැබෙන එක පුංචි ආංශික දර්ශකයක්. මට මේක පිළිබඳව ලොකු අයිතිවාසිකමක් තියෙනවා. මොකද මේ ඔක්කොට වැඩි මං ශිල්පද කඩලා තියෙනවා කියලා අර වයසක ආච්චි බැන්න මට. ඇත්ත කතාව. ඊට පස්සේ දැන් මම පුදුමාකාර විදිහට විවේකීව ගත කරනවා. කොහොම ආඩම්බරයෙන් මම සතුටෙන් මම රකින්න සීලය මට පුළුවන් ප්‍රමාණයෙන් මම රකින්න ඒක උපරිම තටුවපු කුරුල්ලෙක් වගේ මං ඉන්නේ. ඒ වෙනස ඔය කාට් ඔය කට්ටියට ඔය පරාසය දැකලා නැහැ ඔයගොල්ලෝ තාම. මොකද ඔයගොල්ලෝ මං තරම් පව් කරලා නැහැ. ඔයගොල්ලෝ කරපු පව් ටික ගැනත් අපරාධී ආච්චම්ම කියනවා සොරිලු දැන්. මතක් කියනකොට බඩ බොක්ක දානවා. මං විතර එහෙම කෙරුවා නම් එහෙම මිලාට බඩ පැල්ලා. මෙන්න බුද්ධ ශාසනය. මේකට තමයි බුද්ධ ශාසනය කියන්නේ. එහෙම නැත්නම් ඔය පණ්ඩිත සමාජ කිව්වලු බුරුමේ. බුරුමනේ අපි ගල්දුවේ ඔය සීලවන්තයින්ට බුදුහාමරන් ඉච්චර ගන්න දෙයක් නැහැ. දුස්සීලයට විතරයි ගන්න දෙයක් තියෙන්නේ. ඌට දුස්සීලින්ද සිල්වන්ත වෙච්ච ගමන් තේරෙනවා. මම මෙහෙම හිටපු කෙනේ බුදුහාමුදුරු නිසා හැරුණා. මං দমনය වුණා. මම මෙච්චර සැපෙන් ජීවත් වෙන්නේ. අය කවුරුත් ඇවිල්ලා මට උපාධි පිළිගන්නන්න ඕනේ නැහැ. උටුණු දාන්න ඕනෙත් නැහැ. මේ සීලයම සමාදන් වෙන්න දන්නේ. ඒක නිදර්ශනයක් වශයෙන් මම හැම වෙලාවම වගේ කියනවා. අපි මේ වගේ ශාලාවකට ඇවිල්ලා පැයක් භාවනා කරනවා කියන්නේ වාඩි වෙලා ඒ මුළු පැයේම සතෙක් මැරෙන්නේ ඒ මුළු පැයේම හොරකමක් සිද්ධ වෙන්නේ ඒ මුළු පැයේම කාමීත්‍යචාරයක් වෙන්නේ ඒ මුළු පැයේම බොරු කේලම් හිස්සචන පරිසචන ඉති පැයක් සුද්ධ වශයෙන්ම සමාදම් වෙන්න පුළුවන් නම් හිතන්න gedara හිටියානම් මේකෙන් කීයකට වග වෙන්න පුළුවන්ද කියලා. කවුද එහෙම සමාදම් වෙන කෙනෙක් ඉන්න බහන්න භාවනා කෙරුවා මට දිබ්බ චක්කුරාණේ ලැබුණ නැහැ මට උද්‍යප්පේ ඥානෙ ලැබුණ නැහැ කියලා බයිලා කතා කරනවා මිස මේ බුදුහාමුදුරුවෝ කියපු නිසා අතක් පිට අතක් තියාන එක තැනක හිටපු එක බලන්න මොන්න තරම් හික්මීමක්ද කියලා මොන තරම් සීතල ගතියක්ද කියලා ඒක සමාදන් වුණා නම් මේ ශාලාව හදන්න විදන් කරපු සල්ලි ලැබිලා ඉවරයි කවුරක්වත් එහෙම කරන්නේ මුදර සීල විසුද්ධියෙන් ලැබෙන මේ විපිලිසරකම නැතිකම තිබුණට අපි ඒක අගේ කරන්නේ අන්න ඒ වගේ තියෙනවා පැහැදිලිවම තියෙනවා ඒක බුද්ධ ආධෝත්තර වෙනසල කියලා තියෙනවා අපිට ඕනනම් ඒ පැත්තෙන් බැලුවා පේනවා අපි මේ කාට බයද මේ සිල් රකින්නේ? එහෙම එකක් නෙවෙයිනේ. අන්න ඒක සමාදන් වෙන දවසක් එන්න ගන්න බලන්න. එතකොට අපි තමයි ලෝකේ ඉන්න සතුටුම මිනිසු ටික. අපි විහිං සිල් රකිනවා. ඊට පස්සේ සීලක ඉඳගෙන චිත්ත විසුද්ධියක් පිණිස කටයුතු කරනකොට අපිට අපේ හිත නන්නත් ආරයි. ඒක අහන්න දෙයක් නැහැ. නැත්නම් එක චිත්තක්ෂණයක Tamanට ඕනේ අරමුණට හිත ගියයි කියලා ප්‍රසිද්ධිය කියන්න පුළුවන් නම් ඒ චිත්තක්ෂණේ අපිට ඕන වෙලා තියෙන ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන බව දැනගන්න. ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න. කනකොට කන බව, යනකොට එන බව. ඒ චිත්තක්ෂණේ දන්නවනම් ඒ එක චිත්තක්ෂණයක් තුළ සංසාරේ පුරාවට ඇතිවෙච්ච මෝහ පටල කැපෙනවා. අපි කොච්චර මෝහයක් ඇති කරලා තිබුණත් සතිමත් චිත්තක්ෂණේ සංසාරගත මෝහ පටල සියල්ලම කැපෙනවා. ඉතින් ඒක මදි දෙක චිත්තක්ෂණයකට. ඒක ඉතින් ඒ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මේ මතක් කරලා කියනවා ඒ විජේ විජේ බාරජුරුවන්ගේ යුද්ධෙදී නීල මහ කෙළ යෝධෙක් ඉඳලා තියෙනවා. ඒ යෝධයා ලංකාවෙන් යන සෙනග යුද පිටිස ඒකට කරන්න ඕන වෙච්චාම එයා කරලා තියෙන්නේ මේ දබර ගැල්ලේ චක්‍රායුධය කියන ආයුධයක් ගන්න ඒක නිකන් වලයක් වගේ එකක් කරකොල කරකොල කරකොල Java අරගෙන ගහපුවා මූදට මූද දෙබෑ වුණාලු දැන් අපි ගැහුවොත් කඩුවකින් වතුර පාරකට දෙබෑ වෙලා ඒත් එක්කම හා වෙනවනේ අරක දෙබෑ වෙලා තිබ්බල 20000ක් සෙනගේ හැපැත්තට යනකම් ඒ වගේ අපේ චිත්තක්ෂණයකට හිටපු මේ සතිය චිත්තක්ෂණ දෙකකට තුනකට හතරකට පහකට හයකට හිටියානම් උකට කියනවා චිත්ත විසුද්ධි කියලා. එක චිත්තක්ෂණයක් අපි සතියෙන් හිටමු. එක චිත්තක්ෂණයක් ආස්වාස් ප්‍රසාසය දකිපස් නැත්තම් පිම්බි මෑකිලිම දකින්න නැත්තම් වම දකුණ දකින්න. දැන් බත් කනකොට බත් කපව දානවා. අනේ එක චිත්තක්ෂණයක වදින මේ පහර සති යගදාව වැදුනට පස්සේ ඒක අද්දියටම කපනවා. අපි ඉතින් අවාසනාවන්ත දෙයක් තියෙනවා මේක. මොකද මේ වදිනකොටම ඒක තේරුම් ගන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒ වැදිලා ළඟ ළඟ චිත්තක්ෂණ හතරක් පහක් ගියොත් තමයිලු ඒ කෙනාට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ චිත්තක්ෂණ හතරක් පහේ කෙලස් තිබුණේ නැහැ කියලා. එක චිත්තක්ෂණයක ගහන්න පුළුවන් වුණාට ගැහුවට ලැබෙන ආනිසංශ තේරුම් ගන්න බෑ. ඒකට සුතුම ඥානියක් තෝරන චිත්තක්ෂණ කීපයක් පවත්තන්න. එනිසා අපි කියන ඕක තේරුම් ගත්තේ නැති උනත් කවන්න පවත්තන්නකෝ. පුළුවන් තරම් බලන්න සතිය පවත්තන්න. පීවර හතරක් පහක් හුස්ම හතරක් පහක් මේ තමයි අපි මෝහ පටලේ පළවෙනි සැරට කඩාගෙන ඊට පස්සේ යාට කියලා දෙනවා. දැන් පුළුවන් බව දන්නවනේ. ඒ කියන්නේ මේ ආත්ම නිවන් දකින්න පුළුවන්. මේක දිගට වඩන්න. මේ හැකියාව පෙන්වුවට පස්සේ විභව ශක්තිය පෙන්වුවාට පස්සේ ඒ සංසාර සම්පත්තිය පෙන්වනවා මේක දිගට වඩන්න. ඔයාලඟ ඔක්කොම ක්‍රමසාවිදි තියෙනවා ඕනකම තියෙනවා නම් මුළු ත්‍රිපිටකයේ තියෙන හැම සූත්‍රයකම තියෙන මේ වගේ පටන් ගත්ත වැඩේ දිගට yaadෙන්න තියෙන උපදේශ ටික. පටන් ගන්න දන්නතු පොත කියවල වැඩක් නැහැ. පටන් ගත්තට පස්සේ මේක දියුණු කරන්න ඕන දේවල් අටුවාව කතාවල තියෙනවා. සූත්‍ර පිටකේ තියෙනවා. විනය පිටකේ තියෙනවා. ඊට පස්සේ යාර කියනවා දැන් ඔයාලට තේරෙනවනේ කරන්න ඕන දේ. මේ පිහිටවගත්ත සතිය හොඳට පట్టල කරගන්න. ඒකට අපි කියනවා චිත්ත විසුද්ධිය කියලා. එතකොට අර සීල විසුද්ධියකින් ලැබුණට වඩා සීල විසුද්ධියකින් හතරාකාර බය නැතිවීමෙන් ඇති වෙන අභය ලැබෙනවා. චිත්තවිසුද්ධියකින් ලැබෙන්නේ නීවරණයන්ගෙන් තොර හිතක් මේ කෙලෙස් සහිත ලෝකේ පවත්වන්න පුළුවන්. චිත්තක්ෂණ දෙක තුනක් පවත්වන්න පුළුවන්. අවශ්‍ය නම් ජීවිතේ හැඩ ගහ ගන්න 3 4 5 6 7 8 9 10 වශයෙන් එක දිගට පවත්වන්න පුළුවන්. කවුරු හරි කියනවා නම් එකම චිත්තක්ෂණයක්වත් මට සත්‍යයට ගන්න බෑ කියලා ඉතින් යාට කියන අභව්‍ය පුද්ගලෙක් භාවනා කළ වැඩන්නේ. එහෙමත් වෙන්නේ ඊට තියෙන වේදනට පුද්ගලයන්. කියන්නේ උග්‍ර වේදනාව කියන්නේ මාරාන්තික වේදනාවක් ඉන්න අයට කරන්න බෑ. එහෙම නැත්නම් උපතින්ම අභාග්‍ය සම්පන්න පුද්ගලයෝ ඉන්නවා දෙඩි ක්ෂීන හීනමානින් වේදන ඒගොල්ලෝ උත්සාහ කරන්නේවත් නැහැ. ඒ නිසා මේ පංචවෝකාර භවයේ ඇකන දිවනාසේ සහිත මේ ක්ෂණ සම්පත්තියේ සහිත භවයක් කියලා කියන්නේ manussත්ත්ව ප්‍රතිලාභේ ලොකු ලාභයක්. ඒක උරගා බලන වෙලාව තමයි මේ පංචවෝකාර භවයේ සියල්ලම වහලා ඇහත් වහලා කනත් වහලා නාසයේ දිව මොකක්වත් නැතුව වර්තමාන මොහොතට එළඹෙන්න පුළුවන් කියලා. ඉතින් ඒකෙන් ලැබෙන සීලයකට එහා ගිය ලැබෙන මේ චිත්ත භාවනාවෙන් ලැබෙන දේ අගය කරන්න දන්නවනම් මට හිතෙනවා කියපු ගමන් අපේ අම්මා දන්නේ අපේ අපච්චි දැනගෙන හිටියෙත් නෑ මං ඊ පෙරේද ගියා ඉස්කෝලේට මං ගියේ ඉස්කෝලේට අවුරුදු 40කට පස්සේ එකම ගුරුවරයෙක්වත් දන්නේත් නෑ අපිට උගන්වලත් නෑ විශ්වවිද්‍යාලෙ ගියා ඒක ඉගෙනුවෙත් නෑ අර අහම්බෙන් එතන ළඟ තියෙන තැනකදී තමයි කිව්වේ මේක කරන්න පුළුවන් අවුරුදු 40කට ඉස්සෙල්ලා චිත්තක්ෂණයකට සතුටුමත් වෙන්න කියලා. ඉතින් මට ආපු ප්‍රශ්නේ තමයි ඌ කවුද කිව්වේ? ඕක බුද්ධ ආගම කියලා. බුදු මෙතෙක් කල් මම ඇවිල්ලා තියෙනවා කිසිම කෙනෙක් කියන්නේ නැහැ මේක බුදුරජාණන්සේගේ පණිවිඩය කියලා. ඔබට පුළුවන්. මොකද්ද? වර්තමානයේ හිත ගන්න පුළුවන්. මේක කියන්න ගත්තට පස්සේ බෞද්ධයන්ගේ ඇස් දෙක උඩ යනවා. අපිත් හිතුවේ අපිත් පොරක් කියලා තමයි අපිත් බෞද්ධයෝ කියලා තමයි අපි රුවන්වැලි සෑරත් කොත් පළඳලා තියෙනවා අරකත් කරලා තියෙනවා මේකත් කරලා තියෙනවා හැබැයි මේ සතියක් ගැන එවන හිත අරමුණකට යෙදවීමක් ගැන බුදුරජාණන්සේගේ ප්‍රධාන විගන්වීම කියලා. ටිකට කොච්චර හරි බණ කියතයි. ඉතින් අපි ඉස්කෝලේ ගිය වෙලාවේ සුබතරම් ලොකු සංසය ඇවිල්ලා හිටියා. ඒ සංසය කියනවා මුළු ත්‍රිපිටකයේම එක වචනයකට දානවා නම් සතිය කියලා කියන්න පුළුවන්. නම් කිසි කෙනෙක් එක චිත්තක්ෂණයක් සතිය පිළිවෙල තියෙනවනම් එයා ත්‍රිපිටකයට බැහැ ගන්න උත්සාහයක් තියෙනවා. දැන් තමයි එහෙම වචනයක් ඇහෙන්නේවත්. මං කියන්නේ 1977 කවුරක්වත් කිව්වේ නෑ මේ සමාධිය කළ හැක්කක් සතිය කළ හැක්කක් බුදුරජාන්සේගේ ඒකාන්ත පණිවිඩය මේකමයි අත්‍යන්ත පණිවිඩය මේකමයි මේක කරන්න බලන්න කියන එක කිව්වේ නෑ මොකද ඒගොල්ලෝ හිතුවා නෑ නෑ මේක බුද්ධ ශාසනේ ඊගා බුද්ධ ශාසනේ තියෙන්නේ මෛත්‍රී බුද්ධ ශාසන නැත්තම් මේකට ඉන්දියාවට යන්න ඕනේ නැත්තම් ඉන්දියාවෙන් ඉර්සින්නාන්තලා ඉන්න ඕනේ මේකට අපිට කරන්න පුළුවන් කියලා හිතුන්නේ නෑ කාට හරි මේ සතුට ගන්න පුළුවන් නම් එක චිත්තක්ෂණයට මට පුළුවන් සතුටුමත් වෙන්න. ඉතින් ඔච්චරයි. ඌට වැඩිය මොනවද ආය තවත්. ඒක සතුටු වෙන කට්ටිය අඩුයි. දැනගත්ත ගමන් කෙනෙක් දිගට පවත්තන්න බෑනේ. හිත පිට යනවනේ. අර කියනවනේ මේ කියනවනේ කියන එන ලයිස්තුවක්. හැබැයි ඒකේ ජොලියක් තියෙන, ඒකේ හුරතලයක් තියෙනවා. ඒක අහගෙන ඉනකොට බේනවා දැන් මූට වැදිලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ සත්‍ය පවත්තන්න ගිය ගමන් එහෙම නැත්තම් චිත්තවිසුද්ධිය ආපු ගමන් ලෙඩ හතරක් එනවා. අසහනෙ වැඩි වෙනවා. ඉරිටේෂන් කියලා කියනවා. තමයි තේරෙන්න පටන් ගන්නවා අලුතෙන් වැඩක් පටන් ගත්තා ඒක කරන්න බෑ මට කියලා. මෙච්චර කල් අයියලා වෙලා තමයි හිටියේ අක්කලා වෙලා තමයි හිටියේ මුදුනා වෙලා ගරු වෙලා ශේෂ්ත්‍රී ලොක්කා වෙලා හිටියේ දැන් බලන්න සතිය පවත්තන්න බෑ. ඒසකොට හරි ඉරිටේෂන් එකක් එනවා වෙහෙසක් එන්න පටන් ගන්නවා මල්ල කෙලියයි දැන් මේ ආයෙසර බින්දුවට බැසා කියලා වෙහෙසක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ කියනවා මං වාගේ කාලා කන්නේ කියලා මෙච්චර එකක් හම්බලත් විනාඩි 5ක එක තැනක ඉන්නත් බෑ හුස්ම බලන්නත් බෑ හුස්ම ගන්න ගියම හුස්ම <sighs> අදුම හැදිච්චා වගේ අදින්න පටන් ගන්නවා පිම්බි මැකිලින් බලන්න ගියාම බුම්බන්න හකුලන්න පටන් ගන්නවා නයි වාගේ සක්මන් කරන්න ගියාම කොක්කු වගේ වෙනවා බත් කන්න ගියොත් එහෙම සතියේ දතත් හැපෙනවා දිවත් හැපෙනවා මොන මඟුලක්වත් කරන්න බෑ ඊට පස්සේ අහවලදී සතියෙන් කරන්න කියන්න බෑ මේ මිනිස්සු බුද්ධම કૃතිම වෙනවා. මේ ජොලියට මම මේ කියන්නේ තරහට එම නෙවෙයි. ඒ මොකද අපිට තේරෙන පටන් ගන්න මේ සරල දේ මේ සක්මන කියන ඇවිදින එකවත් හිත දාලා කරන්න ගියොත් ඒක કૃතිම වෙන ගතියක් තියෙනවා. ඒකට මට හිතෙනවා මේ මට මොකද වෙලා තියෙන්නේ කියලා. විඳ හුස්ම ගන්නවා ටොං ගණන් හුස්ම ගන්නවා. දැන් කිව්වොත් එහෙම හුස්ම පේන්නේ නැහැ කියනවා. එහෙනම් ඒක පළුවයි පේන්නේ කියනවා. එහෙම නැත්නම් මේ හුස්ම ගන්න නොටිස් එකක් වෙනවයි කියනවා. ඒකට සතියෙන් තොර හුස්ම ගන්නව නෑ. එහෙම ඉසි ගැකුමක් නෑ. සතිය යුත් හුස්ම ගන්න ගියාම ඕන බෙල් එකක්මක් එනවා. ඉසි ගැකුමක් නල්ල බඳ කර කියන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට පුදුමාකාර ලෙඩ රෝග වගේක් එනවා. ඒක මම දන්නේ මේ මේ නිසනවන්නේ පුදුමාකාර අපි එකෙන් ආස්වාදයක් ලැබෙනවා. හරි ආශික් වැඩි. කමටහනක් දීපු ගම මේ මිනිසුන්ට වෙනදී. පොළවේ ඇවිත ගන්න බැරි වෙනවා, හුස්ම ගන්න බැරි වෙනවා. පුම්බීම හැකිලිම කරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ හැම කෙනාම පුදුමාකාර පර්ෆෙක්ෂන් එකක් බලාපොරොත්තු වෙනවා. දැන් මම ගත්ත ගමන් හුස්ම දිගට තියෙන්න ඕන. ඊට පස්සේ ආ චෝදනා කරගන්න බලනවා. බයන්න මට ඉඳගෙන ඉන්න බෑ. මට හුස්ම ගන්න බෑ. ඒ නිසා ඒක දෙවෙනි ලකුණ සතිය පිහිටවපු ගමන් පළවෙනි එක අර යන්නේ අසහනකාරී ගතිය. තම දෙවෙනි එක තමන් හරිම ස්වයං විවේචනයකට එන්න පටන් ගන්නවා. තුන්වෙනි එක තමයි කියනවා මට එහෙම කරන්න බැරි. මේ භාවනා කරනකොට කට්ටිය කහිනින්දා. එතන වහිනින්දා. එතන සද්ද හෙන්න නිසායි කියලා බාහිර ඉන්න අයගේ දොස් දකින්න පටන් ගන්නවා. වෙන්ද ඉන්නකොට කම්මැලි බල්ලට හෙන ගැහුවට ගාණක් නැහැ වගේ හෙන ගැහුවත් ප්‍රශ්නයක් නැහැ. දැන් භාවනා කරන්න ගියාම මේ පුංචි කැස්ස පවා මේ පුංචි වැස්ස පවා පුදුමාකාර විදිහට රිදෙන්න පටන් ගන්නවා. ඒ රිදෙනවත් එක්කම අපි කාට හරි හේතු කරනවා ඒක. මේ අසවල තමයි මේක කරන්නේ කියලා. ගෙදර ඉන්නකොට අපිත් ඒ වැඩේ කරනවා අපිට එහෙම හිතෙන්නේවත් නැහැ. ඊට පස්සේ හිතනවා නෑ මේක ඇත්තටම කියනවනම් මේට වැඩි හරියට හදන්න පුළුවන්. මේ සංවිධානයේ හරි නෑ මේ රිට්ටිට් එක ඕගනයිස් කරලා තියෙනවා හරි නෑ කියලා ඒක ඒක අකුරට කරන්නේ නැහැ කියලා මේ ලකුණු හතර එනවා. මේ සතිය සමාධියකට කිට්ටු කරනකොට සතිය වැඩෙනකොට වෙනදට වැඩිය තුවාලේ පෑදුවා වාගේ තුවාලේ බෙහෙත් දාන්න ඉස්සලා තුවාලේ වණමුකේ පාදනවනේ. ඒතර රිදෙනවා. ඒ වගේම තමන් පිළිබඳ තද විවිචනයක් එන්න පටන් ගන්නවා. ඒ වගේම එකට භාවනා කරන අනික් අය හරියට වැඩේ කරන්නේ නැහැ කියලා නැත්නම් මේ සංඝයා හොඳ නැහැ කියලා. පැවිදි වුණාට පස්සේ සංඝයාගේ අඩුපාඩු පේනවා. භාවනා කරන්න කියලා පස්සේ භාවනා කරන අයගේ අඩුපාඩු පේනවා. වෙනදත් වැඩිය පේනවා. ඊට පස්සේ කියනවා මේක හදන්න ඕනේ. ඒක හදන්න කිය ගමන් අර සතිය කර්මාන්තේ නැති වෙනවා. ඉතින් කාට හරි තේරුනොත් දැන් මේ භාවනා කරන්න ගිය වෙලාවේ ඉඳලා මට ඉරිටේෂන් එක වැඩි වෙලා තියෙනවා. මම මං ගැන විවේචන වැඩි වෙලා තියෙනවා. අනුන් ගැන මගේ විවේචන ගතිය වැඩි වෙලා තියෙනවා. මම මේ පර්ෆෙක්ෂන් එකට යන්න හදනවා කියලා මේක කවදා කියයිද අපි කමටහන් සුද්ධ කරන වෙලාවේ. කවදාවත් කියෙන්නේ නැහැ. කවදාකවත් නැහැ. ඒක යුනිවර්සල් ට්‍රුත් එක. ඒක ඒ වගේම මේ හතරම නරක ලකුණු හතරක්. භාවනා කරන්න ගියාම ඉද්දෙන ගතිය වැඩි වෙනවා. භාවනා කරන්න ගියාම ස්වයං විවේචනේ වැඩි. භාවනා කරන්න ගියාම අනු විවේචන කරන ගතිය වැඩි. භාවනා කරන්න ගියාම ලෝකෙ මට්ටම් කරලා ඉන්න හිතෙනවා. ඔක්කොටම ඉස. මෙන්න මේම Tamanda හිතෙන ගතිය භාවනායේ දියුණුවක් කියලා හිතන්න තරම් අපිට තියෙනවද? රැඩිකල් රිෆ්ලෙක්ෂන් එකක් එහෙම නැත්නම් යෝන්සුමංස්කාරය. තියෙනවනම් ඒකම නිවන. ඒකම නිවන. අපි හිතනවා නෑ නෑ මේක මගේ මේ විදිහට බලන එක සාධාරණයි, තර්කානුකූලයි. ඒ නිසා මේ මේ නුරුස්නා ගතිය එන්න බෑ. භාවනා කරනවා දුක නැති වෙන්න ඕන කරන්නේ. මේක මල හත්තිලව වෙන්නේ. මේ මේ භාවනා මධ්‍යස්ථානට අඩපදේ මේ පුංචි දේකට කිපෙන. Taman පිළිබඳ චෝදනා වැඩි. අනුන් පිළිබඳ චෝදනාත් වැඩි. ලෝකෙ මට්ටම් නැහැ කියලා වෙනම ප්‍රශ්නයක්. මෙන්න මේක භාවනා නිසා වැඩි වෙච්ච එකක් කියලා කියන්නේ යන්න අනාගාමි වෙන්න ඕනයි කියලා සුද්දෙක් ලියලා තියෙනවා පොතක්. මේ තමන් භාවනා කරන්න ගියාට පස්සේ මට මෙහෙම ඉද්දෙන කුප්පණ ගති ටිකක් වැඩි වුණා. මං එදා හිතුවේ ඒක කතාන රෝගයක් වගේ කුෂ්ඨ රෝගයක් වගේ. නමුත් දැනුයි දන්නේ භාවනා කරන නිසයි මට මේක වැඩි වුණේ කියලා. ඒක ආස්තික පැත්තට දාලා දකින්න. එහෙම නැත්නම් ඒක සමාපත්තියට සමවදින්න ඒකේ අනාගාමි වෙන්න ඕනේ කියලා කොහෙන් සුද්ධ කියනවද මන් දන්නේ ඊට පස්සෙලු තේරෙන්නේ මේ භාවනා කරන්න ගියාම එන කරදර භාවනා කිරීමේ ප්‍රතිඵලයක් කියලා. භාවනා කරනකොට අපිට එන කරදර සියල්ලම භාවනාවේ ප්‍රතිඵලයක්, සියුම් භාවයේ ප්‍රතිඵලයක්, ප්‍රීති භාවයේ ප්‍රතිඵලයක්. අපි ඒක කවදද හරි පැත්තට දාලා කල්පනා කරා. ඒ නිසා චිත්තවිසුද්ධිය එනකොටම මේ ලකුණු හතර එනවා. ඊට පස්සේ ditthi visuddhi එනවා. ඒක හරි ලස්සනයි මේක මාතුකාවට එන්න බැරි තරම් ලස්සනයි. විසු ditthi 62ක් තියෙනවා මේ ඇත්තෝ දන්නවා පළවෙනිම සූත්‍රයේ සරුවත් chance දේශනා කරපු. භ්‍රමජාල. ඒ දිට්ඨි 62කින් 49ක්ම ඉන්නේ හිත පිරිසිදු වෙච්ච අයට විතරයි. හිත පිරිසිදු වෙච්ච දිට්ඨි විසුද්ධිය ප්‍රශ්න එන්නේ චිත්ත විසුද්ධිය තියෙන අයට විතරයි. ඒ කියන්නේ භාවනාවෙන් මෙන පිස්සු 49ක් තියෙනවා. භාවනා නොකරන අයට ඒක ගාණක්වත් නැහැ. උන් දිට්ඨිය ප්‍රශ්න නැහැ. උඩ තියෙන පාන් ගණන්ද, පෙට්‍රෝල් ගණන්ද, යකඩ ගණන්ද කියන එක විතරනේ. මේ දිට්ඨිය වලින් 49ක්ම එන්නේ චිත්ත පිරිසිදු වෙච්ච අයට. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට මේ අලුතෙන් කොණ්ඩේ නෙවෙයි ඔළුව කෙරෙල් වෙන්න පටන් ගන්නවා. හැම තැනම මෙතෙක් කල් අපිට අදාළ වෙච්ච නැති එක එක දෘෂ්ටි විශේෂයි අපේ අධික සංවේදී භාවයක් එන්න පටන් ගන්නවා. ඊතුරු 13ම තීක්ෂණ බුද්ධිමතුන්ට විතරයි එන්නේ. ඒ නිසා දික්ටි ප්‍රශ්න නැහැ සාමාන්‍ය සිටිසන් ජෝන්ට. සිරිබිරිස්ලට නැහැ. ඒක එන්නේ වෙනමම පිස්සුවකට. වෙනමම පිස්සුවක්. ඒකට සෑහෙන සුසුසුකම් තියෙන්න ඕනේ පිස්සුව හැදෙන්න. භාවනා කරන හැටි සුසුකම් වැඩි වෙන්න වැඩි වෙන්න දික්ටි වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා හරි ලස්සනට ඒක විශ්ලේෂ කරලා පෙන්වන අනාලය හමුදුරේ සතිපට්ඨාන පොතේ මේ දික්ටි විසුද්ධියල වැඩි හරියක් එන්නේ චිත්ත විසුද්ධිය ආපු අයට කියලා. ඉතින් එයාට තේරෙන්නේ නැහැ එයා හිතන්නේ මේ මට වෙනදාට වැඩිය ප්‍රශ්න වගේක් ඇවිල්ලා තියෙනවා. මේ මහායාන බුද්ධ ආගමද හොඳ තේරවාද? සමාතේද හොඳ විපස්සනාවද? මේකද හොඳ ඒකද කවදාකවත් තිබුණ නැති ප්‍රශ්න වගේ. මේක තමන්ගේ සියුම්කම නිසා, තීක්ෂණකම නිසා, ප්‍රනීත භාවය නිසා එන එකක් කියලා යාර තේරෙන. ඒක යාර තේරෙන්නේ හරි කරදරයක් දැන්. ditthi ප්‍රශ්නයක් එන්න පටන් ගන්නවා. යම් වෙලාවක මම හොඳට සුතමේ ඥානයේ තියෙන විශ්වසනීය ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා ගුරුවරයා කියලා දුන්නොත් මේ ditthi ඇවිල්ලා තියෙන හිත පිරිසුදු වෙච්ච නිසා එචක නරකට ගන්න එපා. මේක හරහයන්. ditthi හරහයන්. ගියාට පස්සේ කාංකා විතරන විසුද්ධි කියලා පුදුම සැකතොගයක් එන්න පටන් ගන්නවා. ඒ විසුද්ධියක් ඒක. ඒ කියන්නේ දිට්ඨිය පන්නලා ගියාට පස්සේ විතරයි සංඛංකා විතරන විසුද්ධිය එන්නේ. ඒ කෙනාට පුදුම විදියට මේ බලන බලන දේ අනිත්‍යත්වෙ පේන්න පටන් ගන්නවා. දුක පේන්න පටන් ගන්නකොට සැක. පුදුමාකාර සැක. එහෙනම් මුළු ලෝකෙදම වැරදිලාද? එහෙ නැත්නම් මට වැරදිලාද? මොකද මේ වෙන්නේ? ඒ කාංකා විතරන විසුද්ධියදී සෑහෙන කොටසකට පිස්සු හැදෙනවා. මොකද අනපේක්ෂිත පැත්තකට දැන් හිත යන්නේ. විසුද්ධි හතරක් පහුවෙලා සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකාවිතන විසුද්ධියට ගියාට පස්සේ මම මේ ඉන්න තැන බිම්බෝම්බයක් උඩ ඉන්නවා. පුදුමාකාර සැකේ ඉන්න පටන් අර ගන්නවා. එතකොට එහා මේ දෘෂ්ටිය එහා පැත්තට ගිහිල්ලා බලන්න පටන් අරගත්තා මොකද්ද මම මේ ජීවත් වෙනවා කියලා කියන්නේ ඇයි අපි ජීවත් වෙන්නේ මොකද්ද මේ මිනිස්සු මේ ප්‍රශ්න තියෙන නිසා මිනිස්සු ප්‍රශ්න ඉවරනකම් ඉන ප්‍රශ්න ඉවර වුණොත් මොකද්ද වෙන්නේ වහ කන්න එක විතරයි තියෙන්නේ. ඔය ප්‍රශ්න තියෙන නිසා ෂෝක්. මේ ප්‍රශ්න බල බල ඉන්න පුළුවන්. මේ ප්‍රශ්න ඉවරොත් මොකද වෙන්නේ? මොකද්ද මේ ජීවිතේ කියන්නේ? අපිට මොකද්ද ඊගා પરම්පරාව දෙන්න තියෙන පණිවිඩය? මං ඊගාව අවුරුද්දේ මොකද කරන්නේ? මට මේ තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳුනොත්. පුදුමාකාර සැකයක් එන්න පටන් ගන්නවා. ඒ කවදාකවත් එන්නේ අර සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, පිරිසුදු වෙච්ච නැති කෙනෙකුට එන්නේ නැහැ. මොකද යාට ප්‍රශ්න ටික විතරයි තියෙන්නේ. මෙයාට හිතෙනවා දැන් යම් ප්‍රමාණයකට මම ප්‍රශ්න විසඳගත්ත මගට මේ ප්‍රශ්නයක් නැති වුණොත් එක්ක වහකන්න ඕනේ නැත්නම් කවුරු හරි මරන්න ඕනේ. කාංකාවිතන විසුද්ධිය කියන එක බුද්ධමාකාර අභියෝගයක් ගෙනත් දෙනවා. මොකද්ද මේ නටන නාඩගම කියලා පෙන්නන. ඉතින් ඒකට එක්ක හිතනවා එක්ක මට පිස්සු. එහෙනම් මේ සමස්තර ලෝකෙට පිස්සු කියලා. ඉතින් ඒ වෙනකොට ඒකේන අරණ්‍යගත වෙලා හිටියේ නැත්නම් ඒ වගේ තැනකට වෙලා හිටියේ නැත්නම් එහෙම නැත්නම් මේ වගේ ඒකට සුදුසු පරිසරයක හිටියේ නැත්නම් නිතරම අර භාවනා කරන්නේ නැති පිරිසක් එක ගත කරන්න ගත්තොත් ඒ කෙනාට ලෝක දෙකක් මැද හිර වෙලා හිටිනවා. මේ තර්ක ලෝකයට යනවාද එහෙම නැත්නම් මම මේ දන්නේ මේ විසුද්ධි ටික ඉදිරියට යනවාද කියලා. ඒක දෙලොවක් අතර හිරවීමක් විදිහට ඒ කාංකා විතරන විසුද්ධිය ගෙනලා දානවා. කෑවට බිව්වට වැඩක් මොන දෙයක් ළඟා වුණත් ඊට පස්සේ ඒකේ වටනකම නැහැ. ළඟා වෙනකන් පුදුම ආසාවක් තියෙනවා. ළඟා වුණාට පස්සේ වැඩක් ඒ ඒ කාංකා විතන විසුද්ධියේදී පේන්න පටන් ගන්නවා දෙයක් ඇති වෙන්නේ ඉස්සලා බලන හැටි පවතිනකොට බලන හැටි ඉවරනකොට බලන හැටි බැලුවොත් මේ අපි ළඟා කරගත්ත හැම දෙයක්ම ලැබුවට පස්සේ බිඳුවටම බැහැලා මොකක්වත් ඒකේ වටිනාකමක් නැහැ. දැන් මේ වගේ සමාජයක ඉන්නේ සෑහෙන සමාජ මට්ටමට ආව පිරිසක්. වෙන උගව දෙනකොට එන්න බැරි තැනකට ඇවිල්ලා තියෙන. මෙතන ඉන්නේ එක්කෙනෙකුටත් අසහනේ අඩුකමක් තියෙනවද කියලා බලන්න. ඒ කට්ටියට ඒ කට්ටියට ඕනේ අසහනේ තාම තියෙනවා. එන්න ඕන තැනටත් ඇවිල්ලා තියෙනවා පිට කෙනෙක් පැත්තෙන් බලනකොට තැහෙන මට්ටමක ඉන්නේ. බැලු බැලමට කිසිම අඩුවක් පේන්නේ නැහැ. අපි ඒකෙන් කොහෙන් හරි අසහනයක් හදාගන්න. ඒ මොකද මේ සැක සංකාව කියන එක. විශේෂයෙන්ම নানা ප්‍රකාර පරිේශන වල යෙදෙනවා. ඒ පරිේශන වලට අපි අර්ථකතන දෙනවා. මේ හැම පරිේශනක් සම ආර්ය පරිේශන නැතුව යම් හේයකින් යම් හේයකින් කාට හරි පුළුවන් වුණොත් මේ සැක සංකා නැති කරන්නේ ඕන කෙනෙක් ඕන දෙයක් කියාගත්තාම මම මේ වගේ විසුද්ධි මාර්ගේ යනවා කියලා ඊගාට යාට මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය තේරෙන්න පටන් අර ගන්නවා මේ ලෝකේ අන්ධ භූතෝ අයන් ලෝකෝ තනුකෙත්ත විපස්සති මේ ලෝකේ අන්ධ භූතයි. ඊටාම සුළු පිටසක් විතරයි විපස්සනා කරන්නේ ඒ පිටසටත් මූණට කියලා ගහනවා ලෝකයා. ඒක නිසා සාරය අසාරය දෙක තීරුම් කරලා දෙන්න අපේ අම්මට අප්පච්චිට පුළුවන්ද? පන්ති බාර ගුරුතුමීට පුළුවන්ද? ගමේ පන්තිලේ හැමෝටම පුළුවන්ද? නැත්නම් පාදට එහෙම නැත්නම් කාට හරි ආගමික ලොක්කට පුළුවන්ද? ඒ දිහා බලනකොට වෙන ඒගොල්ලෝ ඉන්න බිස්නස් එක. මාර්ගය මාර්ගේ තේරුම් ගැනීමේ ශක්තිය. ඒක මට අයිති දෙයක්. ඒ ඒක තේරුම් ගත්තට පස්සේ මේ මාර්ගය මේක අමාර්ගය කියලා. ඒකට හැරිලා බැලෙනවමයි අපි සංසාරේ ඇවිල්ලා තියෙනකොට මොන වගේ තුප්පහි බාල પરමාර්ථයක් එළිය තියන්න ඇවිල්ලා තියෙනවා. මොනවා හරි මේ ආර්ථික ලාභයක්, දේශපාලන ලාභයක්, ලාභ සත්කාරයක් තියන්න ඇවිල්ලා තියෙනවා. මිසක් මේ නිවනක් වගේ දෙයක් අරමුණු කරන්න හොවත් පුළුවන්කම ශක්තියක් අපිට නැහැ. මොකද හේතුව අපි ඉඳලා තියෙන මේ নানা ආකාර මේ අන්ධබූත ලෝකෙක ඒකට එනකොට මේ අන්ධබූත ලෝකෙක ඉන්නවා කියලා දැනගන්න එක පවා ඊට පස්සේ යාට මාර්ගය මාර්ගික තේරුම් ගන්නවා කියලා බැලුවොත් යාට තේරෙනවා මයි ළඟ මාර්ගය සොයාගැනීමේ සියලුම පහසුකම් ටික තියෙනවා. එහෙම නැත්නම් භව සම්පත්තිය තියෙනවා. බුද්ධෝත්පාද කාලය ලැබිලා තියෙනවා, manussත්ව ප්‍රතිලාභය ලැබිලා තියෙනවා, ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා, සද්ධර්ම ශ්‍රවණය තියෙනවා, සත්පුරුෂ සංසේවන තියෙනවා, පැවිද්දෝන පැවිද්දක් තියෙනවා. ඒ ඔක්කොම තියාගෙන මං කොහෙද ගියේ? දැන් මං හරි පැත්තට දාගත්තයි කියලා හිතමු తాවකාලිකව චිත්තක්ෂණ වශයෙන්. ඒක කරන්න ගියාම අපි මෙතෙක්කල් දේශනා කරපු බණත් අපි මෙතෙක්කල් තිබුණ අගයන් ආඩම්බරේනොත් මේ මාර්ගය දිහා බලනකොට ලෝකයා කොයි දිහාටද මුහුණ දාගෙන ඉන්නේ මම මේ ලෝකයා සන්තෝෂ කරන්න හදනව නැත්නම් මගේ ගැලවීමට එන්න හදනවද කියලා මාර්ගය මාර්ධික තේරුණාට පස්සේ මේ ලෝකේ දිහා බලන කෙනාට ඒක පේන හැටිත් ඒක තේරුම් ගත්තේ නැති මනුස්සයා බලන හැටිත් බැලුවොත් දුමාකාර දෙපැත්තක දර්ශනයක් තියෙනවා ඊට පස්සේ තමයි ඒට ප්‍රතිපදා මොකද්ද කියලා තේරෙන්නේ ඊට පස්සේ තමයි ප්‍රතිපදා මොකද්ද අපි හිතමු අපි යම් ප්‍රමාණයකට මේ මට්ටම් පැනලා අපිට ප්‍රතිපදාව දැන් සෑහෙන දුරට හරි ගිහිල්ලා තියෙනවා කිය. එහෙමනම් හිතාන ඉන්න අපිට තේරෙනවා නම් විශ්වාසයක් තියෙනවා නම් ඒකෙන් පැහැදිලි වෙනවා අපේ සීල විසුද්ධිය වැඩේට ඇති වෙන්න ඇති. අපේ චිත්ත විසුද්ධිය මේ වැඩේට ඇති වෙන්න ඇති. අපේ දිට්ඨි විසුද්ධියෙන් අපේ නියම දෘෂ්ටියේ ඉන්නේ. දෘෂ්ටි ඍජු වෙනවා. සැක සංකා තිබුණට අපිට ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේ මාර්ගය මාර්ග දෙක දැන් තේරුම් ගන්න පුළුවන් කියලා බලන්න ලංකාවේ තියෙන භාවනා ක්‍රම ටික බලන්න කී දෙනෙක් කීයක් જાති කියනවා. ඒව අතර මේක හරියක මේක වැරදියක කියලා කාට හරි කාට හරි කියන්න පුළුවන්ද නැත්නම් උඹ වැඩේ උඹ කරගෙන හිටපන් කාටවත් කියන්න යන්න. අද තියෙන හොඳම අභියෝගයක් ඒකට මේ එක එකන කෙටි ක්‍රම, දක්ෂ ක්‍රම, ලක්ෂයක් ඉදිරියපත් කරන්න. අපිට පුළුවන් මේක හරි වැරදි කියන්න අපි සුසුකමක් තියනවාද? නමුත් ඒ සුසුකම ඇතුව නැතුව මම කරන්නේ මේකයි කියලා කියන්න මට තියෙනවා ස්වච්ඡන්දය. හරි පාර තෝරගන්න. ඊට පස්සේ ප්‍රතිපදා කරන්න ගියාම කරන්න බැරිකමක් නැ මේ එක එකාට කට උතර පට්ට උතර දෙන්න ගියලම වෙලාව ඉවරයි. ඇයි යෝග කරන්නේ? ඇයි අපිත් එක්ක ඉන්නේ නැත්තේ? අරයට අහන්නකෝ මේක කරන්නකෝ මේක කරන්නකෝ අයියෝ තියෙන වරෙන් මචං මාමුදේ නාන්ද. ඉතින් ගා යාළුවාණ්ඩ ගහයි මාහට. නමුත් ගියොත් අම්මා තලාවී මට. මොකද මට තේරෙන ප්‍රතිපදාව. උසා ප්‍රතිපදාව තේරුම් ගත්තට පස්සේ ගණයා කරේ කුලයා කරේ බැඳුනොත් ඉතින් සෝරි තමයි. ප්‍රතිපදා තේරුම් ගතට පස්සේ ගණයාගෙන් වෙන් වෙලා කුලයාගෙන් වෙන් වෙලා නැත්නම් ඒගොල්ලෝ එකේ හිටියත් මේට දීවැල කපාගෙන යන කෙනා වගේ තමන්ගේ ප්‍රතිපදාව ගෙනියන්න ඕනේ. හැබැයි මගේ පුද්ගලික අත්දැකීම තමයි තමන්ට මූලික ටිකේ ලැබෙන එල්ලේ හරියට ලැබෙනවා නම් මුළු ලෝකෙ මොන්න තරම් බාධා කරත් අපිට පුළුවන් ගමන කරගන්න. ඒකට මම කියන්නේ දකුණට සිග්නල් දාලා වමට කපලා යන්න. ලෝකයා පිටිපස්සෙන් එනවනම් සිග්නල් දානවා මේ පැත්තට යනවා වගේ. ටක් ගාලා වමට කැපුවා ගියා. මං විතර දක්ෂෙක් මේ අවුරුදු 40 මං දැකලා නැහැ මේ වැඩේට. ඒකෙදි මේ ලෝකයන් අලවලා පිනවලා මේ ගණයා සන්තෝෂ කරන මේ කුලයා සන්තෝෂ කරන යන්න ගියොත් කවදාකවත් කරන්න බෑ. මේ මේ ලෝකෙට එන්නේ ඉස්සලා මේක එක්කත් දැකලා නැහැ අපි. මේ ආවට පස්සේ ඇති වෙච්ච බේ. ඒක සත්‍යයකට තඹයකට ගණන් ගන්න එපා. Tamange පාරේ Tamanට යන්න ලොකු ආත්ම විශ්වාසයක් ඕන. ලොකු සද්ධාාවක් ලොකු සත්‍යයක් ලොකු සීලයක් අවශ්‍යයි. අන්න එතකොට තේරෙන පටන් ගන්නවා මේක ප්‍රතිපදාව මේකයි කියලා. තවර තුනක් කමන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. මේක හිතාගත්තනේ. ඒක දිගේ යන්න කිසිම බාධාවක් නෑ. මම කියනවා පැවිදි උපවිදි කියලා බාධා වෙනසක් නෑ. ගෑනු පිරිමි කියලා බාධා වෙනසක් නෑ. බෞද්ධ බෞද්ධ කියලාවත් බාධා වෙනසක් නෑ. හරි පාර ආවුනොත් ඒ ප්‍රතිපදාව දිගේ යනකොටම තේනවා මේ මිනිස්සු ඇත්තටම අනුකම්පාවෙන් අපිට කතා කරන හැබැයි මොට්ටයි, ඔලොමොලයි, තකතිරුයි. ඒවට උත්තර දෙන්න ගියොත් අපි වැඩි කරගන්න බෑ. ඉතින් ඒ තියෙද්දි මේක මේ කොඩියක් ගත්ත මිනිහෙක් වගේ දිය යටින් ගින්දර ගෙනියන මිනිස්සෙක් වගේ කාගෙන යනකොට තේනවා ඔය නිවනක් ලැබුවට පස්සේ ලැබෙන සුඛය අවස්ථාවේ ප්‍රශ්නේදී ගැළවිලා යන හැටියෙන් තේරෙනවා. ප්‍රශ්න වලදීමයි තේරෙන්නේ. ප්‍රශ්නයක් එනකොට තමයි සතිය පවත්න්නේ කොහොමද? මොන්න ව්‍යසනේ සිද්ධ වුණත් සතිය කැඩෙනවද? නැත්නම් සතිය කැඩෙන්නේ නැහැ කියලා බලෝ කැඩෙන්නේ නැහැ. මොන ව්‍යසනේ සිද්ධ වුණත් මොන ලෙඩේ තිබ්බත්. ඒකෙදි කියනවා බයිපෝලර් ඩිසීස් නැත්නම් සිසොෆීනියා යනකම් සතිය පවත්වන්න පුළුවන් කියලා. ඒකේ වෙස්ට් එකේ තමයි කියන්නේ ඔය බයිපෝලර් සිසොෆීනියා තියෙනවා නම් ඊට පස්සේ මෙඩිටේෂන් නෙවෙයි මෙඩිකේෂන්. එතෙන් යනකම් මෙඩිටේෂන් කරන්න පුළුවන්. සරුවචනන්සේ එහෙම ලකුණක් පෙන්නපු තැනක් පේන්නේ නැහැ. ඒ මොකද සීසොෆිනියා කියලා දිගටම තියෙන්නේ අපේ පොතේ කියලා තියෙන සමහරුන්ට හඳ මෝරණ කාලට පිස්සු ඇදෙනවා. හඳ බහින කාලට පිස්සු නැහැ. ඒ නිසා හඳ මෝරණ කාලේ උපසම්පදාව දෙන්න එපා. හඳ බහින කාලේ ඇවිල්ලා ඉල්ලුවත් දෙන්න ඕන. ඌ ඊගාව හඳ පොනට ආයි පිස්සු කෙනවා කරන්න දෙයක් නැහැ. ඒක වෙනම දෙයක්. උපසම්පදාව දෙන්න ඕන. භාවනාව නෙවෙයි මම කතා කරන්නේ. ඒ නිසා මේ මොන தත්ත්වෙ තිබ්බත් අපිට මේ තියෙන අපි මේ දෙන්න හදන නිදර්ශන කරුණු එකක්වත් සතිය තරම් ප්‍රබල නැහැ. සතිය මේ දෙයටම වැඩි ප්‍රබලයි. ඒ නිසා එනේන කරදරේ මට මේ සතිය අමුණ ගන්න පුළුවන් සතිය දී යටින් ඉඳගෙන යනවාගේ යන්න පුළුවන් කියලා ප්‍රතිපදාව තේරුම් ගන්න ගියොත් අපේ සාමාන්‍ය බුද්ධිය 100ක් වැඩ ගන්න. අපි ඉගෙන ගත්ත හැම ශිල්පයක්ම අපි වැඩ ගන්න මොකටද වැඩ ගන්නේ? උද්දිකලාව ලබා ගන්න. විවේකී ලබා ගන්න. විශ්‍රාමයේ ලබා ගන්න. එහෙමද මේ ජනප්‍රිය වෙන්න, ගණයා කෙරේ බැඳෙන්න, කුලයා කෙරේ බැඳෙන්න, අනික් කට්ටියගේ ආලවට්ටම් ලබන්න නෙවෙයි. අන්න එහෙම කෙනෙක් ලෝකේ තව ඉන්නවා දකින්නකොට එන සතුට නිවන් දැක්කා. එහෙම එක මිනිසෙක් ඉන්නවා දැක්කොත්. ඒක කියනවා මේ කැලේක අතරමං වෙලා ඉන්නකොට තව කාගරි පියවර ලකුණක් දැක්කොත් ඉතන අම්බෝ කවුරු හරි මිනිසෙක් මෙතන ඉඳලා තියෙනවා ශිෂ්ටාචාරයක් තියෙනවා මට ගොඩේ ඉන්න පුළුවන් වගේ මේ පාරේ මෙච්චර නන්නත්තර වෙච්ච ලෝකේ කවදා හරි දැනගන්න පුළුවන් වුණොත් මේ ඔක්කොම අතරේ යමෙක් තමංගේ හුදකලා පිංස කටයුතු කරනවා තමන්ගේ විවේකයේ පිණිස කටයුතු කරනවා. තමන්ගේ විශ්‍රාම පිණිස කටයුතු කරනවා නම් ඒ කෙනා දැකීම පවා සතුටක් ඒකේ බුදුන් අපේ ගල්දුවේ පඬිස්සංශ කියනවා සංසාර විස වෘක්ෂස්ස ද්වේ මృతాණි පලානිව සුභාෂිත රසාස්වාද සජ්ජනසා සංගම කියලා. මේ සංසාර විස ගහේ හට ගන්න හරි ඔක්කොම පළ විසයි. තිත්ත. අමෘත බල දෙකක් තියෙනවා. එකක් තමයි සුභාෂිත රසාස්වාදේ කෙලින්ම බුද්ධ වචනේ තේරුම් ගන්න. ඊට එහෙම තපක් ඇත්තේ නැහැ. ධම්ම රසය විතර එකක් ඇත්තේ නැහැ. එහෙම නැත්තම් ඒ අනුව යන සත්පුරුෂයෙක් දැකීම. සජ්ජනසා සංගම. ඒ පාර දැනගෙන යන සත්පුරුෂයෙක් පේනවා. ඒත් අර සද්ධර්මයේ දැනගත්තා වගේම සතුටක් තියෙනවා. ඉතින් මට ඥානරාම ස්වාමීන් දැක්කට පස්සේ ඒ පළවෙනි දර්ශනයේදීම තවත් මොනවද නාය නටන්න තියෙන්නේ. ඔච්චරයි ප්ලග් කරගනින් වනවනා ඉන්න එපා ප්ලග් වෙයන්. එච්චරයි. ඥානරම සෝසි කිව්වා මම නෙවෙයි මේක නෙවෙයි හොඳම තැන. කවදාකවත් එහෙම හිතන්න එපා. නමුත් උඹ ගියේ වැඩේ කරගත්තාට පස්සේ උඹ හොතන හම්බෙයි උඹට. ඒ නිසා ගියේ තැනදී චල්චුරු ගන්න එපා. අරේ මේ කොණිට කොණිට බලබලා ඉන්න එපා. ඒක කරපන්. කිරුවට පස්සේ තමයි ඊට හොඳ එක හම්බෙනවා. ඒක හම්බයක් වගේ තමයි ශාංශ නැති වෙනකොටම මට ආරාධනාවක් ආව බුරුමයන් කියලා බලනකොට ආන්න ඒකෙම ජාති මේ තව කෙනෙක් බුරුමේ ගිහිල්ලත් බලනකොට මට හිතුණා මං වගේ කාලකන්ණියෙක් කියලා හිතාන ඉතියට මං විතර වාසනාවන්තයෙක්. ඒ මොකවත් නෙවෙයි අහුවෙච්චිලා ප්ලග් වෙන්න ඕනේ. ඊම නැතු චරිචුරු ගෑවට පස්සේ ඉතින් සෝරි තමයි. ඉතින් ඒ නිසා ඒ ස්වභාවික වර්ණය මෙතනයි වෙන්න ඕන තැන කියලා තේරුම් ගා. වැරදෙන්න ඊට තියෙන එක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒක හෝල් හටඩ් කරන්න. ඒකට ඒක හරි වැරද්ද තේරෙනවා. ඉතින් අපිට තියෙන දැන් එහෙම අවස්ථා වැඩි නිසා කොයි එක කනවද කියලා ෂුවර් නැහැ. දැන් හන්දියකට ගියාම චීන කඩේත් තියෙනවා, ජපන් කඩේත් තියෙනවා, සයිවර් කඩේත් තියෙනවා, සිංහල හෝටලෙත් තියෙනවා, බ්‍රාහ්මණ හෝටලෙත් තියෙනවා. දැන් හෝටල් වැඩි නිසා කන්නේ නැතුව කල්පනා කරගෙන ඉන්නවා හන්දියට ගිහිල්ලා කොයි හෝටලෙද කන්නේ. එකකින් කාපන් යකෝ කෑවට පස්සේ තේරෙයික හොඳ නැත්තම් හොඳ නැහැ කියලා තේරෙයි. අන්න ඒ ගතිය නෑ අපේ චපල හිතේ. අපිට ඒ ප්‍රතිපදාවේ ගුරුවරයා මේ මාර්ගය හම්බුනාට පස්සේ unhesitant කෙලින්ම ඒකට plug වෙනවා නම් ඒකේ හෙන gediye වැදුනා වගේ. ඒකේ ගුරුවරයා ඇතේ තියෙනකන් නෙමෙයි. Taman අතේ තියෙන එක. දැක්කට පස්සේ නැව දැකන නැගපන්. වටපිට බලන්න එපා. එතකොට මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී තේරෙනවා මේ මම ප්‍රතිඵල නෙවෙයි ප්‍රතිපදාවේ යන කෙනෙක් ඉන්නව නොසැලී. ඒක ඒක අර සංසාර විස වෘක්ෂයේ දකින්න ලැබෙන විශාල ඵලයක්. ඊට පස්සේ මේ පාරේ Tamande යන්න බාධා ඇත්තෙම නෑ. අපි එකට ප්ලග් වුණා නම්. මම කියනවා ගුරුවරගෙන තකන්නත් එපා. අරමුණ ගැන තකන්නත් එපා. ස්ථාන ගැන තකන්න දෙපා. සතිය කියන එක විතරමයි කියලා බාර ගන්න බෑට මොකද වෙන්නේ කියලා ඒකාන්ත වෙනසක් ඇති වෙන ජීවිතේ. අපිට ඒක සැකයි. මේ ඒකායනෝ අයම් බෙක්ක වේමක්කෝ සත්තානම් විසුද්ධිය කියලා සරුවච්චන්සේ පැහැදිලිව ප්‍රකාශ කරපු එක. අපිට ඒක සැකයි. සතියත් කරන ගමන් අරකට ටිකක් කරුවාම මොකද වෙන්නේ? මේකට ටිකක් මොකද කරුවාම මොකද වෙන්නේ කියලා අරකට ආලවට්ටම් දාන්න ගියාම අර සතියේට නොසලක හැරීමක් සිදු වෙනවා. මුළු හදින්ම එහෙම නැත්නම් කියලා බොක්කෙම්ම එහෙම නැත්නම් කියන දෝතිම්ම සතිය වඩන් පටන් අරගන්න. ඒ කවදාක හානියක් කරන්නේ නැහැ. ඒකට තේරෙන පටන් ගන්න. ඒකට මොකද්ද තියෙන බාධාව? දිනලා හැඳ වෙනකන් ලදලද වෙලාවේ වැඩි වැඩි සති චිත්තක්ෂණ ගාණක් ඇති කරන තියෙන. ඒ බාධාවක් නැතිකම දකින්නකොට මේ මාර්ගඵලයක් ලැබපු කෙනා මාර්ගඵලයේ පිළිබඳ දෙන ඵල සමාපත්තියක් වගේ එකක් තියෙනවා. මේක මම හිතාගත්තොත් බෑ කියලා බෑ තමයි. මොකද්ද ප්‍රශ්නේ? අන්තිම මාරාන්තික කෙනාට මේක කරන්න පුළුවන්. ඉහළම ජයග්‍රහණ ලැබෙන කෙනාටත් කරන්න පුළුවන්. මං ඉන්නේ අතරමැද. සරුවචනාංශයේ සක්විත රජ වෙන්න හිටපු රජපැටියෙක්. ගතකල ජීවිතේ හිඟන්නේක් වාගේ. ඒ මුළු පරාසය පුරාම උන්වංශික සත්‍ය වඩන්න පුළුවන් කියලා. අපිට ඒ තරම් උග්‍ර අන්ත දෙකට ගිහිල්ලා නැහැනේ. ඒ නිසා කොයි වෙලාවක හරි සතිය වඩන්න ඕනේ සතිය තමයි කියලා දැන් ඕකම ඒකෙම තිනෝයේ ඵල සමාපත්තියක ස්වරූපේ වගේ මම දන්නවා මගේ හිත හදලා තියෙන්නේ මම ඒ කරා ඉන්නේ හැම කෙනෙක් වෙයිලා කුත්තු කර රහන ඔබ දැන් සෝවන්ලා දිනේ සකදාගාම වෙලා දිනේ අරියද්ද වෙලා තින්නේ ඇවිල්ලා ඔටුනුත් බලන් දෙනවා. ඒ හැම එකම ප්‍රතිඵල අපේක්ෂාවෙන් යන කට්ටිය. ඉතින් ඒ කට්ටියට සෝරි කියන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් Taman දැනගන්න ඔය එක එකනා මල් මාල දැම්මට එක එකනා ඇවිල්ලා අපිට චෝදනා කරාට සත්‍ය කඩා ගන්න යන්න එපා. මේ සත්‍ය වඩ아가න යනවනම් ඔය පළවෙනි කියන සත්තානං විසුද්ධියනේ පළවෙනිම සරුවචාන්සිය පෙන්නලා තියෙන සත්‍ය සත්‍යයේ තියෙන ආනිසංශ හතෙන් එක ඒක විතරයි විස්තර කරන්න බුරුවෙන් පඬිස්වාමීන් ඒකයි තියෙන ශ්‍රේෂ්ඨකම. ඒක ඕන කෙනෙකුට කරන්න පුළුවන් කියන එක පෙන්ලා දෙනවා. නමුත් ඒක නතර වෙන්නේ නැහැ. ශෝක පරිද්දවාන සමතික්කමයි, දුක්ඛ දෝමනස අත්තකමයි, ඥායස අධිකමයි, නිබ්බානස්ස සච්ච කිරියාය. ඒ එතනින් පටන් ගත්තට පස්සේ වෙන යන තැනක් නැහැ. ඒක දිගටම ගිහිල්ලා හත් වෙන එකටම යනවා. ඒ අර එක පටන් ගන්නක දෙන්න පුළුවන් නම් අපි අපේ වැඩමුළු 100% සාර්ථකයි. අවසාන එක නෙමෙයි අපි බලන්නේ. හැබැයි මේ බණට කියන්න තියෙන්නේ අවසානික. අවසානික මොකද්ද? මාර්ගඵලයක් ලැබුවට පස්සේ ඒ මාර්ගඵලයට නැවත නැවත පිවිසීමෙන් ලබාගත් දේට නැවත නැවත පිවිසීමෙන් තමන් ඒ ලැබපු දේ සාතික් කරගන්න එක ඒක මේ විභාගයක් පාස් කරාට පස්සේ තමන් සුදුසුකමක් ලබනවා. ඒ සුදුසුකම අනුව අපි ඒකට ගැළපෙන රසාවක් ඉල්ල ගන්නවා වගේ ඒ අපි ලබාගත් මේ කියන්නේ අවසාන ඵලය නෙවෙයි මාර්ගඵලයක් ලැබුවට පස්සේ ඒකෙන් එයාට ලැබෙන සාන්තිය, එයාට ලැබෙන අසහනේ අඩු ගතිය, එහෙම නැත්නම් ආතතිය අඩු වෙන ගතිය මේ මේ විස්තර කරගෙන ආපු එක එක මට්ටමේදී අඩුවීම දැක ගන්නා තරමට තීක්ෂණ බුද්ධිමත් බුද්ධිමත් සුතමේ ඥානෙ තියෙන කෙනාට පේනවා මේක ටික ටික ටික ටික වෙන්නේ මේකට කියනවා ඒ ඒ ගතියට කියනවා හැකි සංඥාව කියලා. හැකි සංඥා නැති කරන කොහොක්වත් යන්න බෑ එනිස කරන කරණීයන් අත්ත කුසලේන යන්තං සන්තම් පදං අබිදමිච්ච සක්කෝ අපි හැමදාම කියන කර්ණිමිත්ත සූත්‍රය. ඒකේ සඳහන් කරලා තිනවා කරණීයන් අත්ත කුසලේන තමන්ගේ අත්ත කුසලේ කරන්නා වූ විසින් යන්තං සන්තම් පදං අබිදමිච්ච. ඔය යන්තං යන්ත අඤ්ඤම්ඤම් යන්තං කියන එක නෙමෙයි මේ කියන්නේ. යං වූයේ සාන්ත පදයක් ලබා ගැනීම පිණිස කටයුතු කරනවා නම් සක්කෝ හැකි සංඥාව ගනිලා නැත්නම් දැනටමත් අපායේ දැනටමත් ඉන්නේ කක්කවලේ නේ මම හැකි සංඥාව තියෙනවා නම් අමෘත ඵලයේ දැනටමත් ලැබිලා තියෙනවා මම මේ මේ මාර්ගඵල ඥානෙ නැත්නම් එහෙම කියන මේ ඵල සමාපatti බාල්දු කරලා පුංචි කරන කතා කරනවා කියන එක නෙවෙයි දැනටමත් ලැබලා තියෙන එක සමාදන් වෙන්න දන්නේ නැති කෙනාට ලැබුවත් ඒක දන්නේ නැති කෙනාට ඒකේ මේ සමා මේකට කියනවා අපි සමාදානයේ සමාදන් වීමක් නැහැ. අද ලාංකිකයට වෙලා තියෙන එක. ලෝකේ ශ්‍රේෂ්ඨම જાතිය. සියලු පහසු ඔක්කොම තියෙනවා. නැතර සුද්දගේ කැලි ටිකක් අඩුයි. ඉතින් ඒක නිසා අපි කට ඇරගෙන දිවත් ඇරගෙන නැව එනකම් බලන්නේ. නැව එනකම් බලා ඉන්නවා අර බඩුව නැහැ මේ බඩුව නැහැ කියලා මේ ලැබිච්ච සමශීතෝෂ්ණ කාලගුණේ සදාහරිතවන රේඛා මැද්දේ ගලා බලින දියැසිලා හිට මේ රටේ සන්තෝෂ වෙන්නේ නැත්තම් දැනට ඉතින් සෝරි තමයි. මම මේ කියන්නේ ආර්ථික පැත්තේ නෙමෙයි සාමාන්‍ය භෞතික පැත්තෙන්. ඒත් නෑ අපි හිතනවා අපේ ඉන්න හාමුදුරු කෙනෙක් ඒ දවස්වල කියනවා ඒ හාමුදුරුවෝ සල්ලිත් පාවිච්චි කරනවා බුලත් ටිකක් කරනවා ඒ ආනම් මනම් ටිකක් කරන කාරණා කාන කාර්යය. ඒ හාමුදුරු කියනවා මේ ඔක්කොම පින්ක මුත්තරිලු ලබන ආත්මේ ජපන් අම්මා කෙනෙක්ගේ බඩේ ඉපදුනා නම් වැඩේ ඔක්කොම ඉවරයි. වීසා නැතුව කෙලින්ම ජපන් යන්න පුළුවන්. මේ ජපානයේ තියෙන සැප ඔක්කොම ලැබෙනවනේ. ඒක නිසා ඔය මේ බණ භාවනා මොකක්වත් ඕනේ නැහැ. මම මේ පිංකම් කරනවා පුළුවන් තරම් මේ ගිහිල්ලා මේ පිළිකාරෝ වලේ. මොකටද? මේ ලබන ආත්මේ ජපන් අම්මා කෙනෙක්ගේ බඩේ උපදින. මොකද යා ඒක තමයි ලොකුම දේ. ඉතින් අපිත් ඒ වගේ එකක් තියෙනවා නම් අපිට සතිය වගේ දෙයකට নিকමට හිතේ දෙයිද කියලා හිතන්න. අපි ළඟ මේ තුප්පහි තුච්ච මොන හරි අරමුණක් හිතේ තියෙනවා මේ නියතමානී වූ මේ අහිංසක වූ සතියට හිතයන්නේ නැහැ. ඔලොමලයි. ඒ නිසා අපි මේ ලැබලා තියෙන දේ පිළිබඳ හැකි සංඥාව තියෙනවා නම් අපිට පුළුවන් වෙයි ওই මාර්ග ඥානයේ ඵල ඥානයේ නැත්නම් ඒකේ සමාපත්තිය කියන එක තේරුම් ගන්න. ඉතින් ඒක තේරුම් ගන්න දැන්න තියෙන දේ අගය කරන්න. ඒ නිසා ලොකු සංසය ලියනවා දන්න තැනින් පටන් ගන්න. තියෙන තැනින් පටන් ගන්න. නැතිව ගැන හොයන්න එපා. අවුරුදු 4 ළමෙක් කතා කරලා කියනවා අපේ මිනිසුන්ගේ වැඩේ Taman ළඟ නැති මීහරකෙක් ගැන කනගාටු වෙන එක තමයි ලො හැම්බෙලා. තියෙන දේවල් ගැන සතුටු වෙන්නේ අපි එක එකක්වත් දන්නේ නැහැ. මන්ට මීහරකෙක් නැහැ. මීහරකෙක් නැහැ. හැබැයි මේ මීහරකට අං තියනවත් දන්නේ නැහැ. ඒක මොන જાතියෙද දන්නේ කියලා නැති මීහරකෙක් ගැන කතා කරන එක තමයි දැනගන්න ඕනේ නම් නැති මීහරකෙක් ගැන අපි කතා කරන්නේ කමඨාන් වාර්තාවට හම්කම් දෙන්නකො. ඒකේ තියෙන නොලබිච්ච දේවල් ගැන පශ්චාත්තාප වෙන්නේ නැති. ඕන තරම් කමඨාන් වාර්තාහන් ඉවයි තියෙන්නේ අපි ළඟ නැති මීහරකෙක් ගැන වෙන පශ්චාත්තාපය. මේ තියෙන ටික අගේ කරන්න ගියා නම් ඒ පුදුමාකාර සතුට වෙන දෙයක් තියෙනවා. අන්නේ ඒකට කරන මේ හැකි සංඥාව එහෙම නැත්නම් මේ සක්කෝ කියන එක මෑත කාලේ ගොඩක් ඇවිල්ලා තියෙන ඔය පොසිටිව් තින්කින් ධනාත්මක චින්තනය කියලා. මේකෙදී එම නෙවෙයි. ඒ ධනාත්මක චින්තනයේ තියෙන ආර්ථික ලාභ සඳහා මේ කියන්නේ මම දැන් සිල් ලකින කෙනෙක්. මට ඉඳලා හිටලා හිත දාන්න පුළුවන් සතියේට. මට ඉඳලා හිටලා පියවර ගාණක් යන්න පුළුවන්. මේක තමයි මම ලැබුව දෙය. ආන්න ඒකට සතුටින් පටන් අරගත්තා නම් අපි පිරිස විතර ලෝකේ සතුටින් පුළුවන් කවුරක්වත් නැහැ. මම හැබැයි හිතාන හිටියේ අද දවසේ ධර්ම දේශනාවේදී මේට වැඩිය තව ටිකක් මේ පටිපස්සද්ධි ඥානය පිළිබඳව එහෙම නැත්නම් ඵල ඥානය ගැන කතා කරන්න කතාව වැඩි වෙච්ච නිසා මෙතනින් මම ධර්ම දේශනාව අන්තර කරනවා. මේ පදමේ මත ඉඳලා හෙට මම බලාපොරොත්තු වෙනවා. කොහොමද කෙනෙක් මාර්ගඵලයක් ලැබුවට පස්සේ ඒක සමාපත්තියට සමාදිනකොට තිබිය යුතු කුසලතාවය. ඒක තමයි ඇත්තට මේ විමුක්ති, විසුද්ධි, පාරිසුද්ධි ප්‍රධානියංගය කියලා කියන්නේ. මම මේ පාර හදාගෙන යන්නයි මේ වෙනකොටත් අපිට මේ පැත්තෙන් සතුටු වෙති කරුණු තියෙනවා. අන්නේ ඒ තෙද ඇතුව, අන්නේ හැකි සංඥාව ඇතුව, අන්නේ කරනවා කියන හැඟීමේ යුක්තව හෙට වෙනකන් හුදුවට භාවනා කරන්න. හෙට ධර්ම දේශනාදී මැරෙන්නේ නැති වුණොත් අපි නැවත හම්බ වෙලා බලනවා තව ටිකක් ඉස්සරහට මේක ගැන කතා කරන්න. මේ ප්‍රකාශයත් එක්කම දවසේ ධර්ම දේශනාව સમાප්ත කරනවා. ආගෙන හිටපු සීල දෙනාටම තෙරුවන් සරණයි.